ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 2014 ජනවාරි මාසේ පළවෙනිදා මේ මෙල්බන් නුවර මේ අපේ කැන්ඩල් බාග් ෆාම් එකේ පාත්තන භවනා වැඩමුළුවේ පළවෙනි දවසේ අපි එළඹිලා තියෙන දවසේ ධර්ම දේශනාව සඳහා වෙන පැයටයි ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු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 අනුපොබ්බ පටිපදා පඤ්ඤාපේතුම් තීති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දින හැම වෙලාවකම ඒ සාර්ථකත්වයේ සඳහා විවිධාකාරයෙන් එකිනෙකා වශයෙන්ුත් සමූහයක් වශයෙන්ුත් අපි අනුග්‍රහ කරනවා ඒ අනුග්‍රහයේදී දවසේ කාලසටහනේ එක පැයක් අපි නැත්නම් එක පරිච්ඡේදයක් අපි ධර්ම දේශනාවක් සඳහා යොමු කරනවා. ඒ ධර්ම දේශනාවේදී අපි අනුග්‍රහ කරන්නේ සුතයට, සුතමේ ඥාණයට, සුත අනුගහිතය කියලා කියනවා. ඊට අමතරව අපි සීල අනුගහිතය, සාකච්ඡා අනුගහිතය, සමාධි අනුගහිත, විපස්සනා අනුගහිත වශයෙන් අපි මේ තාම මෝරවාගෙන එන මුකුරවාගෙන එන ඒ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තිය අංග සම්පූර්ණ කර ගැනීම සඳහා අපි අනුග්‍රහ කරනවා. එයිලා මේ සූතමේ වශයෙන් කරන අනුග්‍රහිතය අත්‍යවශ්‍ය දෙයක්. ඒක සරුවචන් වහන්සේ විසින්ම පණවන ලද්දක්. ඒ නිසා අපි සරුවචන් වහන්සේත් එක්ක පවත්වන සම්බන්ධතාවයේදී අපි සීල දෙනාම එක මල්ලේ දාලා ශ්‍රාවකය වශයෙන් තමයි හඳුන්වන්නේ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අහුම්කම් දෙන්නා වාසේ. එදා සර්වඥාන්සේ වැඩ හිටපු ඒ ඉන්දිය සමාජයේ දැන ගැනීම දැනීම අවබෝධය ශික්ෂාව සඳහා තිබුණ එකම ක්‍රමයයි ශ්‍රාවක දේශක සම්බන්ධතාව. ඊට පස්සේ අද මේ වෙනකොට අපි ඉන්නේ තොරතුරු තාක්ෂණයේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ ඒක ගොඩක් උනක් තියෙනවා. ඒ තොරතුරු sannivedanaye විවිධාකාර පැති තියෙනවා. නමුත් ඕනම කෙනෙක් දන්නවා මේ වගේ මුණට මුණ දීලා ශ්‍රාවක දේශක සම්බන්ධතාවයෙන් තමයි ලොකු උණුසුමකින් යුක්තව අත්දැකීමක් දැනීමක් සුතයක් ලබා ගන්න පුළුවන්. අනිකුත් ක්‍රමත් ඒකට විකල්ප ක්‍රම වශයෙන් තිබුණාට මේක තමයි ගොඩාක්ම සාර්ථක ක්‍රමය. උගක් වියදම් අධිකයි කාලය ගන්නවා. නමුත් ඒකේ සාක්ෂ්‍ය සත්‍යතාවය බොහෝම වැඩි. ඒක ඉදා ඉඳ අද දක්වාම කවදාකවත් වෙනස් වෙලා නැහැ. ඉතින් අපි මේ සූත්‍රමය වශයෙන් යොදා ගන්න වෙලාවේදී ඒ සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍ර කොටසක් ඉදිරියෙන් තියාගෙන ඒක මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කරගෙනයි බොහෝ විට කරන්නේ. ඊට වැඩි වෙනස්කම් තියෙනවා. නමුත් මේක වඩා අපට හම්බෙච්ච පින්බර අවස්ථාවක් සර්වචන්නාංශේගම දේශනාවක් සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන මේ සුතයට ධර්ම දේශනාවට මාතෘකා සපයාගන්න එක. ඉතින් මේ සඳහා මේ වැඩමුළුවට ගණක මොක්කල්ලාන සූත්‍රය ඉදිරියෙන් තියාගන්නවා කියලා කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ ගණක මොක්කල්ලාන සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. කිසුත් 152ක් තියෙනවා. මේක වැටෙන්නේ 107 වෙනි සූත්‍රයට. මේකට පස්සේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය තියෙනවා. ඉතින් ඉස්සල්ලා ආනිජ සප්පාය සූත්‍රය තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය තමයි මේසා ගම්බීර මේසා ප්‍රත්‍යুৎපන්න ධර්මයක් සර්වචන් වහන්සේ අනුපිළිවෙල ප්‍රතිපදාවට නැත්නම් ඉස්කෝලේක පාඨමාලාවකට ගැලපෙන විදිහට ඉදිරිපත් කරනවා. සරුවත්න දේශනාව සරුවත්න දේශනා ක්‍රම විවිධයි. විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික එහෙම නැත්නම් මේ භාවනාමය දියුණුවකට ප්‍රතිපදා පෙන්නකොට ඒක උගත පැතිකඩ වලින් පෙන්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ අනුපූර්ව ක්‍රමය. ඒ අනුපූර්ව ක්‍රමයේ බැලූ බැලමට පේනවා මේ බාලාංශ පන්ති වැඩක් වගේ කියලා. නමුත් ඒකේ තියෙන එකම වාසිය තමයි තමන් ආමග ප්‍රත්‍යක්ෂ කරගත්ත කරගත්තොත් ආමග දැනගැනීමෙන් තමන්ට මේ ඉන්නේ කොතනද කියන සැකය ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියන සැකේ නැති කරන්න පුළුවන් මොකද අනුපූර්ව ක්‍රමයෙන් තමන් එතෙන්ට ආපෙට තමන් දානවා ඒ නිසා එහෙම ක්‍රමයක් තියෙනවා ඒකටත් හේතු උනේ මේ ඝනක මොග්ගල්ලාන කියන මොග්ගල්ලාන කියන පුරුෂයා බ්‍රාහ්මණයෙක් ඡායි කාලේ හිටපු ඝනකාධිකාරිවරයෙක් ගණන් ශාස්ත්‍රය දන්න කෙනෙක්. නිසා මේ ඝනක කියන විශේෂණ නම වැටලා තියෙනවා. එයා මේ පුද්ගලයා සර්වචනංශේ සවැත්නර ජේතවනාරාමේ සවැත්නර නිගාර මාත් පාසාදී ඉන්න වෙලාවක ඇවිල්ලා සුවදව සාකච්ඡා කරලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ මේක අරමාතුපාසාදය ක්‍රමයෙන් ක්‍රමයෙන් පඩියෙන් පඩිය ගොඩ වෙලා යන මහල් ප්‍රාසාදයක් මේකෙත් තියෙන තියෙන අනුපූර්ව අනුපූර්ව ක්‍රමයක් ඒ වගේම බමුණන්ගේ අධ්‍යාපන ක්‍රමයේ ඒකෙත් තියෙන ඔය ත්‍රිවේද පාරගෝ කියන විශේෂඥතාවයට අනේ බොහෝම 1 2 3 4 පිළිවෙලට ඒ වගේම යම් කිසි සතෙක් ඇතෙක් අස්වැයක් වගේ මේ රටේ ගත්තොත් සුනකේ එයා দমনය කරනකොට, කීකරු කරනකොට ඒකටත් වැඩ කරන්නේ අනුපූර්ව ක්‍රමයකින්. දැන් අපි මේ උගන්වන ගණන් ශාස්ත්‍රෙත් 1 2 3 4 අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උගන්වන ධර්මයක් නැත්නම් ධර්ම විනයක් මේ විදිහට අනුපූර්ව පිළිවෙලට බහලා අනුරූපූර්ව පිළිවෙලට ඉදිරිපත් කරන්න හැකියාවක් තියනවාද කියන ප්‍රශ්නය ඒ ගණක මොග්ගල්ලාන විසින් අසනවා. ඒ නිසා ඒ සූත්‍රයට නැත්නම් ඒ දෙබ්බසට මුල් වෙච්ච ඒ පුද්ගලයාගේ නමෙන් ඒ සූත්‍රය හඳුන්වා දෙනවා. ඉතින් ඒ සරුවච්චන් වහන්සේගේ අසනද ප්‍රශ්නෙට දෙන පිළිතුර තමයි සක්කා බ්‍රාහ්මණීමස්මින් ධම්ම විනයේ අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා පඤ්ඤාපේත. බ්‍රාහ්මණය මේ ශාසනයේ මේ විනයේ මේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ප්‍රතිපදාව ගෙනහර දක්වන්න පුළුවන් කියලා සරුවච්චන් වහන්සේ ආස්තික පිළිතුරක් දෙනවා. ඒ අනුව ඒ සූත්‍රයේ සෑහෙන දිග සූත්‍රයක් කතා ශරීරයේ දිගටම යන්නේ මේ පිළිවෙල ක්‍රමය. ඉතින් මේ පිළිවෙල ක්‍රමය සර්වචනසී ඉදිරිපත් කිරීම නිසා අපිට මුලදිම කාරණා කීපකින් හිත හැල්ලු කරගන්න පුළුවන්. හිත සතුටු කරගන්න පුළුවන්, සම්පහන්සනය කරන්න පුළුවන්. මේ අනුපූර්ව ක්‍රමේ නිසා ඕනම කෙනෙකුට ඕනම දණකින් පටන් ගන්න. කිසිම කිසිම සුදුසුකමක් මූලික අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා 1 2 3 4 පිළිවෙලට යන්න පුළුවන්. දෙක තමයි දැන් සරුවචන වහන්සේ නැහැ. ඒ නිසා අපිට මේ යන පාර හරිද වැරදිද කියලා දැනගන්න විදියක් නැහැ. ඒ නිසා අපේ හිත වික්ෂිප්ත වෙනවා. සැක පහළ වෙනවයි කියන ප්‍රශ්නේ ඉන්නේ නෑ. අනුපුබ්බ ක්‍රියාව දන්නවා නම් අනුපුබ්බ ශික්ෂාව දන්නවා නම් අනුපුබ්බ ප්‍රතිපදාව දන්නවා නම් Taman එතෙන්ට ආමග ආපු පිළිවෙලෙන් හොඳට දැනගන්න පුළුවන් ආපහු යන්න ඕන නම් පුළුවන් ඉන තන දැනගන්න පුළුවන් ඉස්සරහ දැනගන්න පුළුවන්. ඒ අනිත් පැත්ත තමයි යම් කිසි කෙනෙක් අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා දන්නේ නැත්නම් හැම වෙලාවෙදීම භාවනා පිළිබඳ සැක උපදවනවා. ඒක හරි ක්‍රමේද ඊගාට මම මොකද්ද කරන්න ඕනේ මෙතෙන්ද මං ආවේ හම්බෙන්ද මේක ප්‍රත්‍යක්ෂයක්ද මේක හිතලුවක්ද මේක සමතේද මේක විපස්සනාද මේක විපස්සනා ඥානයක්ද මේක ධානයක්ද මේක මාර්ගඵලයක්ද හැම වෙලාවෙම දෙවන්නේක් අතර රඳාපවතිච්ච වෙනවා අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ ප්‍රතිපදා දන්නේ නැති නිසා ඒ නිසා චාටුකාර ගුරුවරු එහෙම නැත්නම් මේ අවස්ථාවාදීන් හරියට මේ නොදැනුමක් දැනුමක් නැති අය තොග්ග පිටින් අමාරු වෙලා. ඒකට හේතුව ගුරුවරගේ වැරද්ද නෙමෙයි. මේ අහන්න සීබුද්ධියෙන් අහලා නැහැ. ඒගොල්ල මේ අඩු සුදුසුකම් ඇතුව වැඩි සත්ත්ව වලට පයින්න හදනවා. ඒ අවස්ථාවාදී බෝඩිය විතරයි අර වගේ ගුරුරුන්ගේ ලනු කන්නේ. දන්නවනම් තමයි සර්වචන්සේකම හරි සංකීර්ණ හරි විවිධ ක්‍රම වලට දේශනා විලාස තියෙනවා. නමුත් මේක පරීක්ෂා කරන ක්‍රමයක් අපිට දීලා තියෙනවා සර්වඥාන්සේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා ඒව ගැන හැකියාවක් නැතුව ඒ කියන කියන දේවල් අනුව කරන්න යෑමෙන් අර අනුගමනය කරන කෙනා දැන් එහෙනම ගැඳීද තියෙනවා අද අද මේ යුගයේ ඒ භාවනාව පිළිබඳ කාගෙත් ඒ අවදි භාවයක් ඇතිලා තියෙන වෙලාවේදී මේක හරිය වටිනවා අවංක නිහතමානී හැබෑ ප්‍රතිඵලයක් නැත්නම් අද්දුට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එකට මේක හරි සරල ඍජු ක්‍රමයක් වඩපත් වෙනවා. නමුත් මේ උඩින් උඩින් පැනලා යන ගුරුවරු මේ අනුපුබ්බ ක්‍රමයේ මොන්ටිසෝරි ක්‍රමයක් විදිහට සලකලා පැත්තකට දානවා. නැනේ මයිලඟ කිටි ක්‍රම තියෙනවා, මයිලඟ ඉක්මන් ක්‍රම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ දෙන මිනිහට වැඩිය කන මිනිහගෙත් වගකීමක් තියෙනවා. ඉතින් එවැනි යෝගයකදී ඇත්තටම එහෙම කාලා තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැහැ. ආයසරයක් අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරිය අනුපොබ්බකට ප්‍රදාවට දාලා බලනකොට තමන්ට ආමග පිළිවෙලකට ඇවිල්ලා තියෙන්නේ. ඒක දිගට අතකාගෙන ආපේ එකක්ද? එහෙම නැත්නම් අතරමඟ ලේසිලා ලූට්ලා කියලා කියනවාද කියලා දැනගැනීමෙන් මේ ਸਰවචන්නාංශිකේ තියෙන කරුණා ගුණය මේ ශාසනයේ තියෙන ප්‍රත්‍යක්ෂයට බර ගතිය නැත්නම් යථා භූත ඇත්ත ඇති ඇතියෙන් දැනගැනීමේ ගතිය ආරම්භෙත් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා ඒ නිසා පටන් ගන්නකොට තියෙන මංගල ලක්ෂණය මැදදී තියෙන උරගා බලන්න පුළුවන් මේ මංගල ලක්ෂණය සහ අවසානට යනකම් මේකේ තියෙන මේ උරගා බලලා Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ලක්ෂණය ඕනම සජීවී ශාසනයක ඒ වගේම හැබෑ වෙනසක් ඇති කරන ඕනම සාසනික තියෙන්න ඕන එකක්. ඉතින් අර අවස්ථාවාදී ප්‍රතිඵල අපේක්ෂා කරන ගැති නිසා තමයි අපි ගොඩක් මේක අවුල් කරගන්නේ. ඉතින් හැම කෙනෙක්ම එහෙම අවුල් කරන නම්‍යතාවයක් තියෙනවා. මොකද අවසාන ඵලයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නිසා එතන ඒකෙන් තියෙන ලොකු ගෞරවය නිසා. නමුත් මේ මොකලාන සූත්‍රය කනක මොකලාන සූත්‍රය වෙනත විශේෂයෙන්ම සර්වඥාචේ පිරුණම් පාන අවස්ථාවට කිට්ටු වෙලා දේශනා කරපු කාරණා සහිත මහා පරිණිරවාණ සූත්‍රය කියවනකොට ඥාවගත්ත නැවතත් සර්වඥාචේ මේ හැම පරිච්ඡේදයක්ම අවසානයේ කියනවා මෙහෙමයි මහණෙනි අනුභව ශික්ෂාව මෙහෙමයි මහණෙනි අනුභව ක්‍රියාව මෙහෙමයි මහණෙනි අනුභව ප්‍රතිපදාව කියලා ගුරුවරයෙක් නැති තැනක ගෝලයාට සිටියමක් අතර දෙන්නා වගේ අනුපූර්ව ප්‍රතිපදා කියලා දෙනවා. ඒක නිසා මේකයි අපි මේ වැඩමුළුවට ඉදිරිපත් කරගන්න හදන ඉදිරිපත් කරගත්ත මේ ගණක මොක්කලාන සූත්‍රයේ තේමාව. ඉතින් ඒක මූලධර්මය තමයි සරුවචන දේශිත මූලධර්මය තමයි අනුපුබ්බ ශික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපද. ඉතින් ඒකෙදි පේනවා ඒක මේ බුදුහාමුදුරෝ සොයාගත්ත දෙයක් නෙවෙයි ගණන්කාරයෝ දානවා. කපාලි පරිපලන්නගෙන කොටත් ඔච්චරයි. ඇස්සේ පුරුදු කරනකොටත් ඔච්චරයි. ඒක නිසා ඒක මේ අලුත්ම එහෙම නැත්නම් සර්වඥතාඥානේ සොයාගත්ත දෙයක් නෙවෙයි. සර්වඥන් වහන්සේ මේ ලෝකේ පැවතිච්ච ක්‍රමයකට පණ පොවලා තියෙනවා. ඉතින් ඒ නිසා අපට අපි කොතනක හිටියත් භාවනාවේ නැත්නම් අපි කොතනක හිටියත් සීලයේ මේ අනුපොබ ශික්ෂා ඉගෙන ගැනීම හැම වෙලාවෙම තමන් ආමකට කරු කිරීමක් වෙනවා. තමන් මේ දෙක ආයෝජනය කරපු දේවල් පිළිබඳව නැවත පුනරාවලෝකනයක් සලකා බලලා ඒක අඩුපාඩු කියනවනම් හදා ගන්න පුළුවන්. ඒ නිසා මනක් අහනකොට බණක බණක තියෙන ආනිසංස ගැන කතා කරනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨිං උජ්ජු කරෝති චිත්ත මනස පශීදති කියලා කරුණු පහක් සම්පූර්ණ වෙනවා අසුතං සුනාති අපි මෙතෙක් අහපු දෙයක් අපිට අහන්න හම්බ වෙනවා බණක් අහගෙන ඉන්නකොට අලුත් කරුණු සුතං පරියෝදපේති ඉස්සර වංකව චපලව තැන් තැන් වල හිදස් සහිත ඉගෙන ගත්ත දේවල් අනුපූර්වයෙන් දැනගන්න පුළුවන් වෙනවා. කංකං විතරදී සක සංකා තිබුණා නම් බණේදී ඉබේම ඒ බණට සාවධාන වරුම්කම් දෙනකොට මම එදා මෙහෙමයි හිතාන හිටියේ. නමුත් මේ බණේදී මේක පැහැදිලිව මෙහෙම කියුණා. ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේම සම්බන්ධකම් තියෙනවා කියනකොට ඒ සකමසුතෙන් අඩුයි අයින් වෙනවා. ඉතින් උජ්ජු කරෝති අපේ ඍජු නැති, පෘතුල නැති, සම්‍යක් නැති දෘෂ්ටි හැම කෙනාගම තියෙනවා. කිසිම කෙනෙකුට කියන්න බෑ. එහෙම අපි උප්පත්තියෙම අම්මගේ බොක්කේ ඉඳලාම සම්මාදිට්ඨිය. අපි හිතනවා අපි හිතන හරි කැමැති මොකද අන්‍යාගමිකයන්ට මිත්‍යා දෘෂ්ටිකෝ කියලා බනින්න ඕනේ ඉඳලා. හැබැයි හැම කෙනෙක් ගාම තියෙන අවුල් ජාලාවක්. සම්මාදිට්ඨි මිත්‍යාදිට්ඨි කියලා වෙනසක් නැහැ. අන්නේ දෘෂ්ටි වල තියෙන අදපළු දුක ඍජු කරලා දෙනවා. දිට්ඨිජු කම්ම කියලා කියනවා මේකට. ඒ වගේම චිත්තමනස පසීගති Tamante කියවෙන බණ අදාළ නම් Tamante එක දිරවනවා නම් වැටෙනවා නම් ඉබේම සතුටක් ඇති වෙනවා. එතන එතනම පිබිදීමක් තෙද ගැන්වීමක් ධර්මයේ සිද්ධ වෙනවා. ඒක නිසා මේ අනුභව ශික්ෂාවේ අනුභව කිරියාවේ අනුභව ප්‍රතිපදාව කියලා මේ පෙන්නන එකේ මේ බණ ඇහිීම තමයි අනුභව ශික්ෂාව කියලා කියන්නේ. අනුපූර්වයෙන් ඉගෙන ගන්නවා කියන්නේ. ඉතින් අනුපූර්ව ඉගෙන ගැනීමේදී තමයි අද නව තාක්ෂණයේ ගොඩාක් ක්‍රම තියෙන්නේ. ඒ ගොඩක් ක්‍රම තිබුණාට අපි මේ සම්පූර්ණ කාලය වෙන් කරන මේකට මෙහෙදිලා අප වේ කැපෙලා වැඩ කරන්නේ අපිට මේ මූණට මූණ දාලා මේ වගේ බණක් අහන්න බණක් කියන්න අවස්ථාව සැලසෙන නිසා ඒකට එක එක කෙනෙක් කොච්චර කැප කරනවද කියන එක හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ඒකට ඒ අවශ්‍යතාව වෙලා තියෙන්නේ අනුකූප ශික්ෂාව. ඒක විශ්වසනීය තැනකින් පිළිවෙලට කරගන්න එකයි. එහෙම කෙරුවොත් අර චිත්ත මනස පසීදති කියලා බණහගෙන ඉන්න කෙනාගේ හිත මේ මනස පහදිනවා නම් ඒක නිකම්ම යට යන්නේ නිකම්ම අමතක වෙන්නේ නිකම්ම ගිහිලා යන්නේ. එයාට ඒ බණහනකොට තියෙන ශ්‍රද්ධාව අදහන සුළු ගතිය පහදින ගතිය පන්නරයක් ඉන්නවා අනාල්ලනවා ඒක චිත ගැන්වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව චිත ගැන්වුණාට පස්සේ ඒකට කියනවා කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය තමයි වැඩ ගන්න පුළුවන්. ශ්‍රද්ධාව වැඩ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ශ්‍රද්ධාව එතනදී හිත පුබුදවනවා. සාදර බවට අදහන සුළු බවට ඇති වෙනවා. හැබැයි ඒක බොහෝම මතු පිට ශ්‍රද්ධාවක්, අමූලික ශ්‍රද්ධා මුල්බැසගත් එකක් නෙවෙයි. ඒ නිසා වතුර පාගෙන මේ පාසි වගේ උලන් වෙන පැත්තට ඉහෙර දුවනවා මෙහෙර දුවනවා කිසිම මුල් බැස ගැනීමක් නැහැ. අනේ ශද්ධාව හැමතැනම ඇවිදින ශද්ධාව දැන් මේ කොටහ මම කරලා බලන්න ඕනේ. මට මේක තේරුණා. මම දැන් මේ කොටස කරලා බලන්න ඕනේ කියලා. කරබැලීමේ ආසාවට තමයි කුසල ඡන්දය කියලා කියන්නේ. ඒ කුසල ඡන්දය තමයි Tamanට පිට ආධාර වෙන්නේ. ශද්ධාව කුසල ඡන්දයට ආධාරක කාර්යයක් වශයෙන් හිතියට ශද්ධාව හරි චපලයි. විශ්වාස කරන්න බෑ. ඒ වෙලාවට හිරිගඩු පෙපෙන විදිහට සද්දාව ආවට ඒ සද්දා හරිම පෙරලෙන සුළු සද්දාව. ඉතින් මේ පෙරලෙන සුළු සද්දාව නිකන් අපි පැවිද්දන් අතර තියෙන වචනය ගිහි සද්දාව පෙරලෙන සුළු සද්දාවක්. එක්කෙනෙක්වත් ඉස්සර කරන්නේ. මේ දිවෙන් දිව ගාගෙන අයොඳයි කියන්නේ හිටියත් ඒක පාරට අනිත් පැත්ත හරනට පස්සේ ඉතා ගන්න බෑ. ඒ නිසා කියන එකට ගිහි සද්දා කියලා කියන්න එපයි කියලා තමයි ලොකු සංස අපිට කියලා දුන්නේ. මම හිතනවා මේගොල්ලෝ බව වටවා අපි පටලවා ගන්න එක නැති වෙයි කියලා. මොන විදියෙන්වත් ගියට ඒ තරම් ප්‍රශ්න තියෙනවා. ගියට ඒ තරම් බලපෑම් තියෙනවා. ගියට ඒ තරම් විවේකීව කල්පනා කරගන්න වෙලාවක් නැහැ. ඒක නිසා පෙරලෙනවා. පෙරලුණාට පස්සේ සම්පූර්ණ යම්තාක් ශ්‍රද්ධාවත් වන දේතාක් ද්වේෂක් පහළ. පැවිද්දන්ගේ එහෙම නැත්නම් පැවිද්දුත් ගහම රා ගන්නවා. නමුත් මේ විවේකීව කල්පනා කරන්න වෙලා දෙනවා. මොනවාරි කෙරුවට පස්සේ හරි කී කරවට ඉස්සලා හරි අර විනය නිසා යම් ප්‍රමාණයක මේ හික්මීමක් තියෙනවා. ඒ නිසා මේ සද්ධාවත් කුසල ඡන්දයත් අතර ඇති වෙනස ඇති කරන්න මේ සුතුමේ ඥානය. ඊට පස්සේ ඇති කරාට පස්සේ දැන් කෙනෙකුට එහෙම කරබැලීමේ ආසාවක් එනවා. අන්නේ මේ කරබැලීමේ ආසාව ප්‍රධාන වශයෙන්ම මේ ඝනකම කල්ලාන සූත්‍රයේදී සරුවත්සන්සේ පෙන්නනවා ඒක ශික්ෂාවක් විතරයි කරන දෙයක් නෙවෙයි යමක් නොකර සිටීමල ගන්න ප්‍රයත්නයක් විතරයි මොනම දෙයක්වත් මේ ශික්ෂාවේ කරන්න දෙයක් නැහැ කරන වැරදි නොකර ඉඳ ගන්න ප්‍රයත්නයක් විතරයි මේ අනුභව කිරියාවේ ඒවා දුකක් බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙනවා සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියලා ඒවට සීල ශාසනය කියලා කියනවා සමාධි ශාසනය කියලා කියනවා ප්‍රඥා ශාසනය කියලා කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග කියලා කියනවා. ඉතින් අර එතනදී අර හොඳට සුතමේ ඥාන නැති කට්ටිය නැත්නම් ඒක පිරිසුදු නැති අය ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා බය වෙලා පස්ස ගහනවා ඇත්තටම තියෙන්නේ දැනට කරන ගොඩක් වැඩි නතර කරන එක විතරයි. ඒක හැබැයි අර දේවල් කරනවට වැඩි අමාරුයි. ඒක තේරුම් ගන්නත් අමාරුයි. තේරුම් ගන්නෙත් නැහැ. ඉතින් උගෝ දෙනෙක් මේ අහවල් දෙය කරන්න බැරුණා මේ දේ කරගන්න බැරුණායි කියලා පශ්චාත්තාප වෙනවා මිසක් ආ. ඉස්සරහට වෙන්න තියෙන වැරදි ටික වළක්ක ගන්න ඔළුව බේර ගන්න තමයි තමයි මේ බණ අහන්නේ තමයි මේ සීල ශික්ෂාව කියලා කියන්නේ කියන එක ගාක් අමාරු තේරුම. මෙතනදී තමයි මම මගේ බුද්ධලික මතය මේ ආගම සහ ධර්ම වෙන වෙන තැන. ආගමේදී අපි নানা ආකාර පින්කම් කරන්න, අරවා කරන්න, මේවා කරන්න පොළඹවලා අපි නිකන් අර නිදා ගන්න බබාලා නලවනකොට වගේ නැලවිලි කවි ටිකක් තමයි ආගම කියන්නේ. දැන් ධර්මයේ තියෙන්නේ ඒව කරනවට කලබල වෙනවට වැඩිය ඒක කිරීමේදී හෝ නොකිරීමේදී හෝ වෙන්න තියෙන නරක ටිකක් වෙන්න තියෙන අකුසල ටිකක් වෙන්න තියෙන කෙලෙස් ටිකක් වළක්වාලීම විතරයි සාසනය කියන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයට යනකොට බුද්ධ ශාසනයට යනකොට වැඩ පටන් ගන්නෙ සීල ශික්ෂාවෙන්. ශාසනයේ සාමාන්‍යයෙන් බුද්ධ ආගම ගත්තොත් ආගම කියලා ගත්තොත් දාන සීල භාවනා කියලා තුරට ගන්න. මේ දාන සීල භාවනා කියලා කියන්නේ ජී ප්‍රතිපදාව කියලා. කියන තාම වැඩේට බහලා නැහැ. හැබැයි සූදානම් වෙනවා. වැඩේට බැසට බැසේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා ශික්ෂා තුනකටයි බයි. ඉතින් මේ අර ගොඩාක් දේවල් කටයුතු කර කර හිටපු කෙනෙක් සමහරලාට අකුසල කර්ම වෙන්න පුළුවන්. සමහරට ආගම ධර්ම කටයුතු වෙන්න පුළුවන්. මොනවා හරි කර හිටපු එකෙක් ඒක හික්මවන වැඩ පිළිවෙලට ආවට පස්සේ තමයි යාගේ සංස්කෘතිය යාගේ හැදියාව මහත්ම ගති ශික්ෂාවෙන් යා උසවාත බඳ පටන් ගන්න. එතකන් කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ਸਰවචනන්සේ පෙන්න සීල ශික්ෂාම අනුභව ශික්ෂාව කියලා කියන්නේ මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් පිරිසුදු කරගන්න එක. ඊට පස්සේ අනුභව ක්‍රියාව කියලා කියන්නේ මේ පිරිසුදු කරගත්ත මනසෙන් කළ යුත්ත. අතන කළ යුත්තනේ නොකළ යුත්තක් මෙතන තියෙන්නේ. මේ වේදී වෙන්න පුළුවන් නොවෙන්න වග බලා ගන්න එකයි. නමුත් ඒක යමක් කරනවට වැඩිය ගොඩක් මුලේ ඇති කෙරුවොත් නරක පිළිබඳව බය ඇති නොකෙරුවොත් තියෙන ආනිසංශ දන්නා සංසාරයට බය ඇති ලොකු සම්මාදිට්ඨියක් නැතුව මේ දේවල් වලින් වැළකී සිටීම තේරුම් ගන්නවා. ඒ නිසා බණ අහනකොටම අනුපසික්ඛාවේදීම මේ කාරණා හොඳට ඉදිච්ච කෙහෙකදීක පොත් ඇරලා මදේ කන්නා වගේ මේ ටික තේරුම් කරගත්තොත් එදා ඉඳලම ඒ පුද්ගලයාගේ ලොකු දියුණුවක් ඇති වෙනවා ඒ දියුණුවට අනුකූප ප්‍රතිපදාව කියලා කියනවා. ඒ ප්‍රතිපදාව කියලා කියන්නේ පුද්ගලයා එnde එnde එnde ඔසවා තබන. අර තිබුණු අවුල් සහගත සැකසහිත ඒක දෝ මේක දෝ කියන අන්‍ය විහිිත ගති වලින් ඒ සෝලව සෝලව සෝලව සෝලව කිය. ඒ එසවීම කෙරෙන්න කෙරෙන්න Taman ටික දැනෙන්න දැනෙන්න අර අනුභව ශික්ෂාව කෙරේ තියෙන ගෞරවය වැඩි වෙනවා. මම මේ අහපු මෙන්න මේ ටිකෙන් තමයි මට පිට ආධාර වුනේ. ඒ ටික නිසායි මම මේ වැලකීම සිද්ධ වුනේ ශික්ෂාව. ඒ ශික්ෂාව වෙන්න වෙන්න මම නොහිතපු ක්‍රමයට තම කෙටි මාර්ගයෙන් පසුවා තැබීමක් ආර්යත්වයටපත් කිරීමක් ඉහළට යෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මේක චක්‍රය කරකවෙන්න වගේ තමන්ට තේරෙන පටන් ගන්නවා ඒකට කිසිසේත්ම තමන් බාලද වයමැදහත්ද වයසද ගෑනුද පිටිමිද පැවිදිද නැද්ද බුද්ධඝන්ධ අබෞද්ධ මොන්නම දෙයකටවත් මායින් කරන්නේ නැහැ මේ අනුකුබ්බ කිරිය අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ප්‍රතිපදා ඒ අනුපූර්වක මේ දන්නේ නැති අය තමයි තෝරන්න පටන් ගන්නේ එක එකන මනින්නේ. Taman ගැන උනත් මනින්නේ. Taman ඉන්නේ නිතරම පියවරෙන් පියවර ටිකෙන් ටික ඉහළට තල්ලු වෙන තැනක නම් කොතන හිටියත් Tamanට වග බලා ගන්න තියෙන්නේ අලුත් වෙන ගතිය තියෙනවා නම් අනිවාර්යයෙන්ම Taman ඉන්නේ දියුණු වෙන ගමනක. එහෙම නැතුව පශ්චාත්තාප වෙන සැක උපදවන ගති තියෙන්නේ මේ අනුපූර්ව ක්‍රමයේ දන්නේ නැති නිසා. ඒ නිසා අනුපූර්ව ක්‍රමයම මානසික ආතතිය කපලා ගන්න. අනුපූර්ව ක්‍රමයම අසහනේ නැති කළා දාන. අනුපූර්ව ක්‍රමයම තමයි මෙතෙක් ආපු ගමන පිළිබඳව Tamanට ලොකු ධෛර්යයක් ආඩම්බරයක් ඇති කළා දෙනවා. ඉතින් ඒක කැමැති නැතුව මේ අනුන්ගේ ආශිර්වාද වලින් මැජික් වලින් නැත්නම් දෙයියන්ගෙන් එහෙම නැත්නම් අහම්බෙන් නිවන් බලාපොරොත්තු වෙන කට්ටිය කියන්නේ අනුභව ක්‍රමයේ මොන්ටිසෝරි පන්ති. ඌව කර කර ඉන්න අපිට වෙලාවක් නැහැ. අපිට මේ කෙටි ක්‍රම හොයන්න හදනවා. මෙතනින් තල්ල කඩා ගන්න. උඩාතු අල්ලන්න කියලා තල්ල කඩා ගන්න. හැබැයි මේ ලස්සන වෙලා තියෙන්නේ මේ තල්ල කඩාගත්ත කෙනෙකුට නතත් උනත් අනුභව සික්ඛානුභව කිරියානුභව ප්‍රතිවදා නොසලකා ඉන්නේ. ආයශරය මේකට බහලා මේක දිගේ යනවා. නිසා මේකයි ප්‍රകൃතිය. මේකයි යාදන ක්‍රමය. ඒ නිසා අපි හදිසි ක්‍රම ඉක්මන් ක්‍රම වලට යන වෙනුවට ඒක ගියයි කියලා දෝෂෙකුත් නැහැ. කිසිම දෝෂයක් නැහැ. දන්නවනම් මේ තියෙන්නේ නිවැරදි වරදින් නැති ක්‍රමයක්. අර වගේ වරදින්න පුළුවන් වරදින්න පුළුවන්. ඒක නිසා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ප්‍රතිපදා කෙවිය අනුපුබ්බ ප්‍රතිපදා කියන එක තමන් පිළිබඳව තමන් ජීවන අභිවෘද්ධිය සලකන කෙනෙකුටත් ප්‍රයෝජන අතුනටද ගොඩාක්ම මේක කැපී පෙනෙන අංශය තමයි කිනෝට යමක් කියලා දෙනකොට අනිවාර්යයෙන් මේක මෙහෙට කියලා දුන්නොත් මට ලැබෙන්නේ නැහැ. අහන එක්කනට ඕනේ හදිසි ගමන් තමයි. ඉක්මන් වෙන්න තමයි. නමුත් නතර කරලා කියලා දෙන්න ඕනේ. ඒ ඉක්මන් කරන්න ගියොත් අල්ල කඩා ගන්නවා, පටලවා ගන්නවා. ඒ නිසා අනුභව සික්ඛා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා කියනොත් බුදුන්ට බුදුහාමුදුරන්ට ගෞරව නොකර යන්න තැනක් නැහැ. අද ඒ නිසා හැම ශිල්පිකම හැම බටහිර වේවා ආසියාකරේ කොයි තැනකට ගිහිල්ලා මුලට මුලට හොයාන ගියොත් මුලටම බුදුහාමුදුරුවෝ ඉන්නේ. මොනම ශිල්පයක ගත්තා. ඒක නිසා ඔය අපවත් වෙච්ච අපේ මාළිය පඤ්ඤාසී ආමතුරු කියලා තිබුණා කොයි හොඳ දෙයක් මුල තියෙන්නේ බුදුහාමතුරු මොන්න ශිල්පේ ගත්තත් ඔය මොන්න ඉතාම දියුණු තාක්ෂණය ගත්තත් ඒක මුල දැන් ඉතින් විද්‍යාව ගැන හොයලා යනකොට මුලට යනවා කියලා බලන්න බුදුහාමතුරු ඉන්නවා ඉක්මන් කරන්න යන කට්ටියට තමයි කලබල කරන අයට තමයි ඔක දැක් ගන්න බැරි වෙන්නේ ඒක නිසා බුද්ධඝං කාර්යයක් වෙන්න ඕනේ නැහැ කොයි දෙයක් හරි මුලට ගිහිලා අනුපිළිවෙලින් එන්න පටන් ගත්තාම ඒකට වෙන කවුරක්වත් මේ හැම කෙනාට මේක දන්නේ නැති නිසා ඒගොල්ලෝ මෞංකාර දෙවි කෙනෙක්ගේ ආරම්භයක් වෙනවා. මේ සියල්ලම මෞංකාර දෙවියන්ගේ ආරම්භය මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් ඒක හදලා තියලා තියෙන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අපිට මේ දුකේ ඉන්න උන්වහන්සේගේ තාපේ නිසා ඒ නිසා ඌව හොයන්න යන්න අපිට අයිතිවාසිකමක් නැහැ. ඒක දෙවියන් වහන්සේගේ දේව රහස්වල තියෙන්නේ. ඔබ කියන්නේ ආරණ කුකවගේ කුකවගේ හිටපන්. එච්චරයි. බුදුජානනාථේ මම ඉගෙන ගත්තෙත් මේකෙන් ඔබත් ඉගෙන ගන්න ඔබත් බුදු වෙනවා. කිසිම අධිකාරිය පිළිබඳ ඊර්ෂ්‍යාවක් නැහැ. අධිකාරිය පිළිබඳව අතමිට මොලව ගැනීමක් නැහැ. ඒක නිසා අනුභව ශික්ෂා අනුභව කිරිය අනුභව ප්‍රතිපදා විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න ඕනේ තමයි යමක් කාට හරි පැහැදිලි කරනකොට ඊට මුලින් මොකද්ද පස්සේ මොකද්ද මේක නොකරනොත් වෙන්නේ පටලැවෙන ක්‍රමය මොකද්ද මේ කියන කාරණා මොකද්ද කියලා හරියට ලින්ක් කරලා කියනවනම් sannivedana සිද්ධ වෙනවා නැත්තම් යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි අද ඉඳලා අපේ ජීවිතේ කතාවල් වල තියෙන්නම කිසිම අනුපූර්ව සම්බන්ධතාවයක් නැහැ. මොකක් හරි එකක් පසු කරගත්ත අපි ඒක ලොකු කරගෙන අතිශෝක්තියට දාගත්තට පස්සේ පසුබිමට සාපේක්ෂව බලනකොට ඒව නිකන් හරයක් නැති දේවල්. නමුත් අනුපුබ්බ සික්ඛ අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදා. මේ එක පුරුකක් අරකට වැඩිය ලොකු නැහැ. ඒව අතර තියෙන අන්තර් සම්බන්ධතාවය තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අපි මේ වගේ විශාල පිරිසක් මේ වගේ වටිනා කාලයක් වෙන් කරන වැඩ කරනකොට මේ අනුපූප ශික්ෂා අනුපූප ක්‍රියා අනුපූප රුචිපදා කියන එක මුන්ත මිනුන් දණ්ඩක් වඩපත් වෙනවා අපි මේ අපි ගත කරන ජීවිතේට අපේ මේ ප්‍රතිපදාට අපි ගරු කරන එක පිළිබඳ. නමුත් මේ මුල් කොටා අපි අද හිට කතා කරන අද කතා නේවල් හරියම වියලි. කිසිම රසයක් නැහැ. කිසිම ආසාවක් උපදින්නේ නැහැ. නිකන් මේ පිදුරු කන්නා වගේ වැඩ. අපිට ඕන ළඟ දිනාට පස්සේ තියෙන ගැඹුරු සමීකරණ ටික ඉගෙන ගන්න හදිස්සි වෙලා තියෙන්නේ. නමුත් අර මුල ඒ අවශ්‍ය ටික දන්නේ නැති නිසා කිසිම දෙයක් කිසිම ගැඹුරු ඥානයක් ලබන්න අදනම සකස් වෙන්නේ. ඒක නිසා අර මුල සූදානම් කරන එක, ගෙපලක සකස් කරගන්න එක ඉතාමත් වැදගත්. ඒ නිසා සර්වචන්නාංශයේ අනුරූප ශික්ෂා, අනුරූප කිරියා, අනුරූප ප්‍රතිපදා සර්වචන්සේ මූලධර්ම කියලා අන්තර වෙන්නේ එක විස්තරයකින් එකට එකින් එකට ප්‍රායෝගිකව පොට්ටේකට කියලා දෙන්න ආගේ අත ගාලා කියලා දෙනවා මෙන්න මෙතනින් පටන් ගන්න කියලා. ඒක නිසා අපි දෙපැත්තකින් අපිට වාසිය ලැබෙන එකක් තමයි මූල ධර්මයේ තමයි අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පරිපාල. ඊට පස්සේ කාටක් ගැලපෙන කෝකටත් අය තමයි මෙතනින් පටන් ගනින් කියලා සර්වඥාන්සේ දෙන ඒ උපදේශ පන්ති. ඉතින් ඒක පටන් ගැනීම පිළිබඳව තහවුරු බවක් එහෙම නැත්නම් කියනවා නම් ස්ථාවරයක් පදනමක් නැතුව අපි ওই ඉස්සරහට තියෙන බරපතල දේවල් අල්ලන්න ගියාට ඒක නිකන් හරියට හොඳ අඩිතාලමක් නැතුව තට්ටු කොටනගිල්ලක් හදන්න හදනවා වගේ. ඒකේ සාධාරණ හේතුකුත් තියෙනවා. මොකද ඊටාම තද බල වියදමක් කරලා අපි තට්ටු කොටනගිල්ලක පාදම සකස් කරාට කොටනගිල්ල හැදුවට පස්සේ පාදම පේන්නේ. ෆවුන්ඩේෂන් එක වහනවා. ඒ නිසා ගොඩනැගිල්ලේ පෙනුම තියෙන්නේ ෆවුන්ඩේෂන් එක උඩ කෑල්ල. ඒක විතරයි අපිට ලස්සන පේන්නේ. නමුත් ඒ කුල නිර්මාණ ශිල්පියා දන්නවා, බාසුන්නේ දන්නවා ඔතෙන්ට එන්න පොළොව මට්ටමට එන්න ෆවුන්ඩේෂන් එකට සෑහෙන වියදම් කරලා තියෙනවා. ඉතින් අර සෝබනේ විතර බලන කෙනාට තේරෙන්නේ ඇයි මේ ෆවුන්ඩේෂන් වියදම් කරපු එක පෙනුම නැහැනේ. පෙනුම නැතුණාට ඒකේ තමයි තට්ටු කොට නැගිලි හැදෙන්නේ. ඒ නිසා සීලය සර්වඥන්සේ පෙන්න මේ පළවෙනිම පියවර උග දෙනකොට පැංගිරි. සර්වචන්සේතේ සර්වචනංසේ අර අනුරූප ක්‍රියාව පටන් ගන්නකොටසේ ඒතුම් බිකු සීලවා හෝහි මහාන මෙහිව පළවෙනියම සිල්වන්ත වේය මේක බටහිරේට අල්ලන්නෙම නැහැ ඒගොල්ලන් නොන කෙලින්ම විපස්සනාට බයි කෙලින්ම කුරුල්ලෙක් ඇවිල්ලා ගහට වහලා ඉදී කඩාන කාලා යනවා ඉතින් එහෙම කුරුල්ලෝ ඉඳද්දි මොකටද මේ කබරේ වගේ බිම දිගේ ගිහිල්ලා ගහ උරට නැගලා ඉදි කඩා කරන ක්‍රම මොකටද අපිට බැරිද මේ වගේ කීටි ක්‍රම හොයන්න කියන එකයි අර ධර්මයේ සඳහන් වෙලා තියෙන හෙදකම පැත්තකදීදී වෙදකම සහ සුවසේවා විශ්සර කරගත්ත බුද්ධ ආගමකින් විකාර වෙලා තියෙන බටහිර දිහා බලනකොට ඒක හොඳට පේනවා යැත්තෝ ප්‍රතිපලක් කැමති දුක තේරුම් ගන්න තියෙනවා නමුත් අර සීලයක පිහිටීමේ කියන අර මූලික දේ තේරුම් ගන්න වෙලා ඉගෙන ගන්න වෙලා ගන්නෙත් නැහැ ඒක ක්‍රියාවට නගන්නෙත් නැහැ. හැබැයි ලොකු කොණ්ඩගිල හදන්න බලාපොරොත්තු වෙනවා. ඊට වැඩිය වෙනස් සම්ප්‍රදාන කුල බෞද්ධ රටක ඉපදිච්ච දරුවෙක්. ඒ දරුවාට පසුබිම පසුබිම තියෙනවා. සංස්කෘතික පසුබිම තියෙනවා. ඒ වගේම ආචාර ධර්ම තියෙනවා. එතකොට පොඩි සමාජමය බලපෑමකුත් තියෙනවා. සීලය නැතුව හික්මීමක් නැතුව මොන්නම ශිල්පයක්වත් හිටින්නේ නැහැ. ඒක වඳුරට දැලි විහ දුන්නා වගේ. ගෝක් කැපෙන දැලි පිහ දුන්නා තුම කපා ගන්න. අද වෙලා තියෙන්නේ ඒකයි තරුණ ජනතාවට. ලංකාවේ උන්ටත් ඒකයි වෙලා තියෙන්නේ. මොකද ඒ හික්මීම පෙන්ලා දෙන්නත් බයයි. පෙන්ලා දෙන්නෙත් නැහැ. ඒ නිසා අධ්‍යාපනඥ කියලා තිබුණා. කැබිනට් එකේ ඉන්න කට්ටිය ඇමතිවරු හරියට කරු කරනවලු හරියට බැලුවා අධ්‍යාපන ඇමතිතුමාට. මොකද එයාට ඉස්සරහ වැඩ තියෙන නිසා නිතරම කියනවලු මේ ඔක්කොම සමාජ සේවාල් කරන්න ඔක්කොම කරන්න මේක අධ්‍යාපනය කරන්න. ඒ නිසා ඔබතුමාට මේ වැඩේ කියන එක බොහොම ගෞරවයෙන් කතා කරනවා. ඉතින් එතුමා මාතෘකාව දන්නේ අධ්‍යාපනය මත ගොඩක් කරට මොඩෙක් ඉන්නේ ඒකට දන්නේ නැහැ. එයා කරන්නේ ප්‍රයිවට් සෙක්‍රටරියට ගිහිලා කියනවා ගමුසයාතේ තමයි වැඩේ තියෙන්නේ. ගමුසේ තමයි මේ සබ්ජෙක්ට් එක දන්න මනුස්සයා. ඒක නිසා මේ ඔක්කොම දෙන්නන් තමයි තමයි මේකට උත්තර දෙන්නේ. ඉතින් එයා දන්නවා ඔය කොච්චර එයා කොළඹ ඔෆිස් එකටලා ඉඳගෙන එයා කන්ඩිෂන් රූම් එකටලා හිටියත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු තම තමන්ගේ ඉස්තිත්‍රේ වල කැමැති කැමැති දේවල් කරනවා. මෙයා කියන්නේ අහන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ සම්මන්ත්‍රණ දීලා අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට කියනවලු ඔයගොල්ලන්ට පොඩි වැඩක් නෙවෙයි කියන බරපතල වැඩක්. ඒ නිසා ඔයගොල්ලන්ට තමයි වැඩේ තියෙන්නේ. ඔයගොල්ලෝ කෙරුවොත් තමයි මඩක් නම්බුවක් වෙන්නේ කර්මා කරලා. කිහිල් දෙවලා මේ විදිහ කරමු කියලා. ඒ අධ්‍යක්ෂකවරු දන්නවා ඒ ඒ පළාත් වලින් ලොකු දරලා අධ්‍යක්ෂක ඉන්නේ අහන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන ඕන දේ කරනවා. ඉතින් අධ්‍යක්ෂකතුමා ගිහිල්ලා පළාතේ ලොකු දරලා කතා කරලා ප්‍රින්සිපලට කියනවා. තමුන්නාන්සලා දැනගන්න ඕන තමුන්නාන්සලා අපේ බරපතල වගකීමක් තියෙන තමුන්නාන්සලා හරියට කරුවොත් තමයි මේ මටත් නම්බුවක් එන්නේ. මට ගිහිල්ලා සෙක්‍රටරියට report කරන්න පුළුවන් වෙන්නේ කියලා කියනවා. ඉතින් යා හා හා කියලා ගෙදරාවට මොකද? ඉස්කෝලේදී ගුරුවරු කිසිම කෙනෙක් ලොකු ලොකු සර් කියන්නේ අහන්නේ නැහැ. ස්ටාෆ් එකේ ඉන්න කට්ටිය පිස්සු කෙලිනවා. ඉතින් ලොකු සර් දන්නේ නිසා ලොකු සර් ස්ටාෆ් එකට කතා කරලා කියනවා මේකයි වැඩේ හොඳට කරන්න. ඉතින් ඒක ආ හොඳයි කියලා ඉල්ල පන්තිර ළමයින්ට කියනවා. ළමයි මොකාවත් කියන දෙයක් අහන්නේ. පන්තිවාර ගුරුවරයා කියන දෙයක්වත් අහන්නේ. කොහොම අධ්‍යාපනයක් අද තියෙන්නේ. ඒකල්ල වල පන්තිවාර ගුරු ලකුණු දුන්නේ නැත්තම් බටහිර රටවල වල ගුරුවරයාට ඊගාව අවුරුද්දේ කොන්ත්‍රාත් එක හම්බෙන්නේ. ඒ නිසා කී දාසීස්ත්‍යෝ කැමති වෙන මොන්න කුණු වරපරි කියලා ළමයින්ගෙන් ලකුණු ගන්නවා ටීචර්ගේ ග්‍රේඩින් හදා ගන්නට නැත්නම් ලබන අවුරුද්ද කොන්තරත් එක අහුවෙන්නේ. ඉතින් මෙහෙව් අධ්‍යාපනයේ මොන අනුභව හික්කද? මොන අනුභව කිරියාවද? මොන අනුභව ප්‍රතිපදාවද? ඒ නිසා අද තියෙන අධ්‍යාපනයේට හෙන ගහලා තියෙන්නේ මේ ලැජ්ජ බය දෙක නෑ. අංශක ගුරුවරු ශිෂ්‍යයන්ගේ අවධානය ගන්නේ ඒ දරුවෝ මොනවාරි කරලා කුප්පලා බයලජ්ජා ඇති කරලා නෙමෙයි. ඉතින් ඊට පස්සේ ඒ ළමයි ගුරුවරයාට කැමති. ඒ නිසා ගුරුවරයාට ලැබෙන අවුරුද්දේ කොන්තරත් එක හම්බ වෙනවා. නමුත් ළමයි මොනවද උගෙන ගන්නෙ? ශිල්පේ මොකක් වුණත් බයලජ්ජා නැති ලෝකයක් අද ඉදිරිපත් වෙලා තියෙන ඒක නිසා ඉස්සල්ලාම මේක ගැන කතා කරනකොට එක්වයි නාස්පීතුමා කිව්වේ හැම කෙනෙකුටම තියෙනවා දෙයනාසේ තමයි ඔබ තීන්දුව කරන්නේ. ඒ වුණාට හැම කෙනෙකුටම තියෙනවා ස්වච්ඡන්දය කියලා එකක්. ඒ නිසා ස්වච්ඡන්දයට ගරු කරලා අපි ඉගෙනීම කරමු. ගන්නවට පස්සේ කෙනෙක් විද්‍යා දදාච විනය කියන විදිහට විද්‍යාව ඇදෙනකොට විනයක් එයි කියලා. ඉතින් අතන කතෝලික සභාව කැමති වෙලා නැහැ. කොහොමඩක්වත් මේ දෙයයන්ාංශගේ ලෝකයේ අධ්‍යාපන ක්‍රමයකින් දෙයයන්ගේ බලතලට ඇඟිලි ගන්න. රැක්වනස් පියතුමාගේ තිබුණාට වැඩි කීර්ති නාමය නිසා ඉඩ දීලා තියෙනවා. ඉඩ දුන්නාට පස්සේ අධ්‍යාපනය දුන්නා බටහිර කතා ඔය මොකද අධ්‍යාපනයේ පියා වශයෙන් හඳුන්වන්නේ අක්වයිනාශ් පේතුමා. පේතුමා නාලන්දාවේ අක්වයිනාශ් පේතුමාගේ පප්පත් ලෝකෙට එන්නේ ඉස්සලා අධ්‍යාපනයේ තිබුණා මේ. බටහිර තිබුණ ওই ක්‍රමය. දැන් අධ්‍යාපනය දුන්නට පස්සේ හේතුව හැදෙයි කියලා. කාරණා විශ්තුනේ නැහැ. එම් කිසිම එක එක ශිල්ප ඉස්සරහට ගියා, එක එක දක්ෂකම් ඉදිරියට ගියාට ඔය කියන විනය ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා ඒකට හේතුව ඒ ශිල්පවල වැරද්දක්වත් ක්‍රමිකතාවයේ දෝෂයක්වත් නෙවෙයි. ඒ කරන කෙනාගේ විනයනයක් නැතිකම. ඒකද හාත්පසින්ම වෙනස් ප්‍රතිපදාට බහින කෙනා පළවෙනියෙන්ම දේ තමයි ශික්ෂාව. සීලය පිළිබඳව හැදෑරීම. මොකද අපේ සෞඛ්‍ය සම්පන්න මනස එහෙම නැත්නම් අපේ තියෙන මනුස්ස මනස කවදාකවත් හික්මීමට කැමති නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ විවේකේ. විවේකයට වැඩිය විවෘතකම ඉල්ලනවා. ඒක නිසා හික්මීම පේන තියෙන්නේ දඬුකඳේ ගහිල්ලක් වාගේ සිතේ සිපිලි ගේ දැම්මා වාගේ. නිසා කවුරක්වත් ආසාවෙන් ගිහිල්ලා හික්මීමට පෙළඹෙන්නේ නැහැ. ඒක නිසා අපේ මනස ස්වභාවයෙන් හික්මීම පිළිබඳවට යන්නේ නැහැ. ඉල්ලන්නේම ඒ අවිචාරවත් නිදහස ඉල්ලන්නේ. ඉතින් ඒක දන්න නිසා සරුවචාන්ස සඳහන් කර තිනවා හික්මීම පිළිබඳ සරුවචන මතය එක්කෙනෙක් පිළිබඳ ਸਰවඥ දේශනාව අහුම්කන් දුන්නේ නැත්නම් කවදාකවත් ස්වභාවයෙන් ඒක පිටින්න්නේ නැහැ. ඒක නිසා සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියනවා. බුදුහාමුදුරුවෝ වගේ මිනිස්යාගේ කරුණාවත් ප්‍රඥාවත් දෙකම වඩන හිතසෝ වඩන දෙයක් කියනකොට ඒකට කන යොමු කරලා හිත යොමු කරලා අහන ඇහිල්ලට නැත්තම් කන යොමු කිරීමේදී වෙන ප්‍රඥාවට කියනවා සුතමේ ඥානයි. ඒක කවදාකවත් අනුන්ගෙන් අහන්න නැතුව එන්නේ නැහැ. කල්පනා කරලා කද්දාකවත් එන්නේ. ඒක නිසා සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා ද්වේ මේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්තං යෝනිසෝ මනසිකාර මහන්නේ උඹලට කවදා හරි සම්මියක් දෘෂ්ටිය පහළ වෙන්න ඕනේ නම් මගේ සර්වඥතා ඥාණයට පේනවා ආසන්න කාරණා දෙකක් එක තමයි පරතෝ ഘോഷය අනුන්ගෙන් අහන්න ඕනේ අපේ මනස තනි කර දුවන්න ගත්තොත් ඒක කවදාකවත් මේ විමුක්තියක් මිස දුවන්නේ කාමෙටමයි. ඒක පිළිබඳ ආය දෙන්නේ දෙකක් නැහැ. තන්නේ කරම කාමෙටමයි. ඉතින් ඒ ඒ කටයුත්තේදී සීලය අල්ලින්ම ඉසේකක්ම කල්ලින්ම කරදරයක්. ඒක නිසා අපි කැමති නෑ විවේක වෙලා එහෙම දෙයක් කල්පනා කරන්න. මොකද ඒකෙන් තණ්හාව පෝෂණය වෙන්නේ නැහැ, මාන්නය පෝෂණය වෙන්නේ නැහැ, දෘෂ්ටි පෝෂණය වෙන්නේ නැහැ. ඒක නිසා සංගතයන් සඳහන් කරනවා ওই තමන් ළඟ තියෙන දැනුමට අමතරව කාට හරි අහුම්කම් දීම පරතෝ ഘോഷය කියලා කියන්නේ. අනුන්ට අහුම්කම් දීම අලුතෙන් හිතන කෙනෙකුට අලුතෙන් අභිවෘද්ධියක් පතන කෙනෙකුට අලුතෙන් ජීවණයක් පතන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් දෙක ඇතුළත තියෙන්න ඕනේ නෝනින් සලකා බැලීමේ හැකියාව. මේ කියන දේවල් gediya pitima බාර ගන්න එපා. ඒක සංසන්දනාත්මක කරලා බලන නෝනින් සලකා බැලීම දෙක තියෙනවා නම් ඒ පුද්ගලයා ඕන වෙලාවක වැරද්දෙන් ගලවලා හරි පැත්තට දාන්න පුළුවන්. ඒ පරතෝഘോഷයට කැමති නැති චින්තාමේ පැත්තෙම කතරට හොයන කෙනාට කදාගත් අලුත් භූමියක් ලැබෙන්නේ. හිතපු එකේම කරකැවෙන. ඒක නිසා මේ සුතමේ ඥානය මෙතන මේ අනුරූප ශික්ෂා කියලා සඳහන් කරන එකෙන් ශික්ෂාව වෙන්නේ මේක අහුම්කම් දෙන්න ඕන මේක ඉගෙන ගන්න ඕන ශිල්පදයක් ශිල්පදයක් පාසා මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා ඒකට යෙදিলা කටයුතු කරන විතරක් මදි කරව ගමන් නැවත සලකා බලන්න. නැවත නැවතත් අහුම්කම් දෙන්න ඕනේ. ඒ නිසා අනුභව ශික්ෂා කියන එකෙන් අදහස් කරන්නේ මේ හැදෑරීම. ශික්ෂා පද පිළිබඳව මේ සීලය ගැන කතා කරන්නේ සීල ශික්ෂාව. සීල ශික්ෂා පිළිබඳ හැදෑරීම ඒක භික්ෂුවක් වශයෙන් ගත්තොත් එහෙම දහසක් සංවර සීලය කියලා සඳහන් කරලා තියෙනවා. භික්ෂු ශික්ෂාපද ප්‍රාතිමොක්ෂ ශික්ෂාපද 227ක් තියෙනවා. භික්ෂුණීන්ට 230 ගණක් තියෙනවා මට හරියටම ගාන මතක නැහැ ශික්ෂාපද වශයෙන් ඒක එක ශික්ෂාපදයක් අතුපතර විහිදී ගියාට පස්සේ කෝටියක් සංවර සීල කියලා කියනවා ඒ පුදුමාකාර දීර්ඝ විශයක් ඒක ආධාරණක ඒක ඉගෙන ගන්න කටේ විනය ධර විනය සලකන කට්ටිය කියලා කියනවා ඉතින් ඒක භාවනාව සඳහා යන එහෙම නැත්නම් කියනවා නම් ප්‍රතිපදාව දිනු වෙන හදන කෙනා හැමදාම දැනගන්න ඕනේ තමන් භාවනාවත් එක්කම භාවනාව දිනු වෙනවා නම් තමන්ගේ සීලේ යම් ප්‍රමාණයක ඉහළ දැමීමක් සීලේ උසස් වීමක් වෙලා නැත්නම් අපි කියන භාවනාවේ කිසිම හරයක් වෙලා නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට ප්‍රතිපදාව නගිනවා නම් ඒ ප්‍රමාණයට සාපේක්ෂව මේ සීලයේ ඉහළ යෑමක් ඒක සාමාන්‍යයෙන් කිව්වොත් අපේ ගෙදරක පන්සිල් වල ඉන්න කෙනා අට සිල් වලට යනවා අට සිල් වලින් කරා නව සිල් වලට යනවා නව සිල් කරා දස සිල් වෙනවා සාමණේර වෙනවා උපසම්පදා වෙනවා ආදි වශයෙන් මේ සීලේ අලුත් වීමක් පරිණාමයක් රූපාන්තරණයක් සිදු වෙලා නැත්නම් මේ කාලය ඇතුළත මේ ශික්ෂාපද ටිකම නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ හික්මීම කියන මනසේ තියෙන ගතිය ඒක දිනුවක් වෙලා නැත්නම් කොච්චර ඉහළ මට්ටමේ විදර්ශනා කළ භාවනා කළ මොන දේ ලැබුවත් ඒක නිකන් මේ පීරිසියක් වලට පෙට්‍රල් ටිකක් දැම්මා වගේ ඊතර ටිකක් දැම්මා වගේ ටික වෙලාවකින් ලංජ ගාගෙන යනවා. ඒ සීලේ තියෙන්න ඕනේ දාලා වහන්න පුළුවන් ගතියක්. සීල් කරන්න පුළුවන් වෙන ඕනේ සීලයයි සීලුයි දෙකම එකයි. ඒ නිසා කොච්චර සීලයක් ආවත් ඒක රැකෙන්නේ නැත්නම් Taman තුල ආයසරයක් වැඩෙනවා නම් අර හිතපු දෙයට ඒ කියන ප්‍රතිපදාවේ වෙනසක් වෙලා නැහැ. ඒ නිසා එහෙම අල්ලාගත්ත සීලය නැත්තම් පටන් ගත්ත සීලය කොතනින් පටන් ගත්තත් ඒක ඉහළට ඉහළට ඉහළට යන ගතියක් Taman තුල පේන්න නැත්තම් ඒ කෙනාටම හිතා ගන්න පුළුවන් ඉන් ඉදිරියට එන අර උසස් මට්ටමේ විපස්සනා ඥානය සමීකරණ දැනුම ඒකේ ලොකු වෙනසක් තමන්ගේ චරිතයට හෝ රුචර්ජ් කමකට සිද්ධ වෙන්නේ නැහැ ඉතින් ඒ අනුව බලනකොට මේ මහසී සාඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ උන්වහන්සේ අහනවා භාවනාවක් පටන් ගන්න තිබිය යුතු අවම සීලය මොකක්ද උන්වහන්සේ පැහැදිලිව කියන පංචිල් ඇති කියලා පංචශීල කියලා කියන්නේ මානවයාගේ ශිෂ්ට ශිෂ්ටාචාර ගතිය පළවෙනි පදනම බෞද්ධ වැඩක් නෙවෙයි. පංචශීලයිටි බෞද්ධයාට නෙවෙයි. බෞද්ධ තමයි ඉහළට රැකවලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හැඟීමක් නැත්තම් මේ පංචශීල පද පහ පිළිබඳව එහෙම නැත්නම් ඒක අත්‍යවශ්‍යයි කියලා ඒ තියෙන හිලේ, ඒ තියෙන අඩුපාඩු, ඒ තියෙන ලිසායම කෙලින්ම භාවනාවෙන් හම්බෙන සමතය සහ විදර්ශනාව හොද පාළුවකට ලක් කරනවා. ඒ නිසා මූලික වශයෙන් පිළිගන්න ඕනේ මිනිස්යාට හොඳ නරක තේරෙනවා නම් පංචිල් පද තමයි පදනවා. හොඳ නරක ගණන් ගන්න නැති කෙනාට පංචිල් පදවත් නැහැ. ඒ නිසා පංචිල් පද වලට එන්න මූලිකම අවශ්‍ය කරන සම්මාදිටිය කියනවා කම්මසකතා ඥාන සම්මාදිටිය. කළ කළ දේ ඵලඵල දේ. හොඳ දේ කෙරුවොත් හොඳ දේ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූල ධර්මයේ පිහිටවපු කෙනාගේ පල්ලම වෙන්නේ නැත්නම් මූලිකම අඩුම ලංසෝ සීලය තමයි පංචිල් පද පහ. ඒක මේ අපිට මේ මරණ පොලීතිත් හම්බ වෙනවා කොතන ගියත් ඉබේ හම්බ වෙන නිසා අපිට ගාණක් නැති වුණාට සර්වඥතා ඥානයේ ශ්‍රේෂ්ඨම වෙන්කොට හඳුනා ගැනීමක් තමයි පංචිල් කියලා. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ පංචිල් පද පම රක් පද පහමම රකින්නේ අනුන්ගෙන් දොස් ඉඳලා පෙන්නද? එහෙම නැත්නම් රට්ටුන්ට පෙන්නන්නද? එහෙම නැත්නම් වෙන කාගාරි බලපෑමක් නිසාද එහෙම නැත්නම් නයිසර්ගයේම ස්වභාවයෙන්ම පංචිල්පද රැකෙනවා. මේ පංචිල්පද රැකෙන්නේ නැත්නම් ඉන් එහාට කරන භාවනා ගැන කතා කරනකට වැඩිය මේක පිළිබඳව සලකා බලලා ඒක පිළිබඳව හේතු ගන්නලා ඒව රකින්න කෙනෙක්ගේ උපදෙස් ලැබලා කටයුතු කරන්නේ නැතුව කොච්චර භාවනා කරාවත් සීල ආරක්ෂාවෙන් ලැබෙන ආරක්ෂාව භාවනාවෙන් ලැබෙන්නේ ප්‍රඥාවෙන් ලැබෙන්නේ නැහැ සමාධි භාවනා ප්‍රඥා භාවනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ අලියන මේ කවුළු තියෙද්දි මේ කුඹ යන කවුළු අහන්න හදනවා. ඒක හරියන්නේ නැහැ. කඩුල්ලේ වැට කඩුල්ලේ දඬු වැටේ ඉස්සල්ලාම මේ ලොකු සත්වයන් ඒවා වහගත්තේ නැත්තම් පොඩි පලිපෝදක ඇතුළට එන එක ගැහුවට ඇති වැඩක් නෑ. ඒ නිසා අද තියෙන භාවනා ලෝකයක් දිහා බලනකොට සමස්තයක් වශයෙන් සීලේ නොසලකලා උස්සස් ගුරුරෙක් ළඟට ගිහිල්ලා ඉහළම විපස්සනා කරලා ඉහළම සමීකරණ කටපාඩම් කරලා අරක උනා මේක උනායි කියලා తాවකාලික සතුට වෙන්න හදනවා. නමුත් ඒ ඒ ප්‍රශ්නයක් නෑ. ඒ පස්සේ හරි පස්සේ හරි කමන්නේ තමන්ගේ සීලය අදි සීලයක් වඩපත් වෙලා නැත්තම් තමන්ම සලකා බලන්න ඕනේ මේ යාදෙන වැඩක් නෙවෙයි. ඒ නිසා එක්කෙනෙකුට ඔක්කත් ඉසුඹලන්න මොහොතක්වත් නැහැ. තමයි අද යම් සීලයක් අරසා කරනවා නම් යා නිතරම කල්පනා කරනවා මේට වැඩි සීලයකට යන්න බැරියයි. එන සීලය ඕන ඒක මට සමාධියෙන් ගන්න පුළුවන් වෙයි ඒක මට ප්‍රඥාවෙන් ගන්න පුළුවන් වෙයි කියලා ඒ කරන වංචාව ආත්ම වංචාවක් වඩපත්. එනිසා හැම කෙනෙක්ම කරන සීලේ අජිත්‍ය අසබල අකල්මාශය විදිහට paludu නැතුව යායට යන විදිහට මැලවෙන්න දෙන්නේ නැතුව දිගට කරනවා නම් ඒකෙත් දියුණුවක් තියෙනවා. එහෙම නැත්නම් ඊට වඩා ඉහළ ශික්ෂාපද ප්‍රමාණයක් බාර අරගෙන කරනවා නම් ඒකෙත් දියුණුවක් තියෙනවා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න කිසිම කෙනෙකුට සීලෙන් අංග සම්පූර්ණ වීමක් කරන්න බෑ. ඒ නිකන් ඒ වගේ හීනමව ගන්නත් එපා. පුළුවන් වෙන්නේ අදට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට වැඩි කරන එකයි. ඒ දේ තමයි මෙතන අනුභව ප්‍රතිපදා කියලා කියන්නේ. ඉතින් ඒ දේ කවදාකවත් වෙන්නේ නැහැ කියනවා සරුවචනාංශය අහුම්කම් දෙන්නත් කියලා. සීලයක් ගැන දන්න සීලය ගැන අගය කරන කෙනෙක්ගේ ඒ දේශනාවකට බුද්ධ දේශනාවකට අහුම්කම් දෙන්නත් කෙනාට මේ සීලය පිළිබඳව මේ ධර්ම ප්‍රයත්නේ පේන්න තියෙන්නේ ප්‍රයෝජනයක් නැති දෙයක්. ඒක හොඳටම පේනවා මේ ඇමරිකාව වගේ රටවල් වල වෙන බුද්ධ ආගමේ. ඒගොල්ලෝ කිසියම් වෙලාවක මොනම හේතුවක් නිසාවත් මේ කාමීත්‍යාචාරය කියන පදේ මොන විදියෙන්වත් තේරුම් කළ දෙන්න බෑ. මත්පැන් පානය කියන එක මොන විදියෙන්වත් තේරුම් කළ දෙන්න. මේගොල්ලෝ කියන්නේ ඒක මොකක්ද ඒ ප්‍රශ්නයක් නෑ ඉතින් ආදරුත් බොනවා තාත්තත් බොනවා අම්මත් බොනවා නංගිත් බොනවා මල්ලිත් බොනවා ඉතින් මේ නැත්තල් වගේ දවසවල බිවි නැත්තම් තමයි අප්සෙට් වෙන්නේ. ඉතින් ඒකට කොහොමද අපි මේ බොන ලෝකේ නොමී ජීවත් වෙන්නේ? ඒ කාර්යත් තිබුණලු ඇෆ්ගනිස්තානේ නැත්නම් පාකිස්තානේ ඒ gadugudaව ජාතික ලක්ෂණයක් gadugudaව කියලා කියන්නේ ඒ මත් ද්‍රව්‍යයක් බිව්වේ නැත්තම් අල්ලගෙන ගිහලා හිරේ දානවා ඔක්කොම බොණ්ඩම ඕනේ ජාතික ලක්ෂණයක් වගේ එහෙව් ලෝකයක් තියෙනවා ඉතින් එහෙව් ලෝකේ කාම කිව්වොත් එහෙම කාමීත්‍යාචාරය හරි නැහැ කියලා ඒකට එහෙම ජීවත් වෙන්න බෑ මේ සමාජය මේ සමාජය හරි දියුණු සමාජයක් ඒ නිසා කාමීත්‍යාචාරය අත්‍යවශ්‍යයි ඒකල මේ දරුවෝ අම්මලාට උගන්වන පාඩම් කොට. දරුවෝ තමයි ඒව දෙමාපියන් උගන්වන්නේ. මේන් යන දෙමාපියන් දරුවෝ උගන්වනවා අම්මලා තාත්තා ගන්න ඔයගොල්ලෝ කෝපි කාලේ. මෙව්ව ඒ ඉස්සරවගේ ගණන් ගන්න මෙව ගණන් ගන්න බෑ. මත්පැන් පානය ගැන කතා කරද්දී මම සෝෂල් වෙන්නේ කොහොමද පිණිසුත් කියන්නේ කොහොමද මේ බොනවයි කියන එකේ එහෙම ප්‍රශ්න නැහැ. යේසුස් වහන්සේත් බිලදී. ඒ ආගමේ තියෙන්න ඕනේ. ඉතින් මේ සිල්පද දෙක ගැන කතා කරන්න ගියොත් භාවනා වැඩමුළුවක් කරන්න හම්බ වෙනවා. සතුම් මෙරීම ගැන කතා කරන්න ගියොත් එහෙම බුදුමාහාර අනුකම්පාවක් තියෙනවා මේ වල් සත්තුන්ට. ඉන්න සතා කපන්න ගියාම ගාලල්ල. දැන් ඒක ඔක්කොම බටහිර ගති වශයෙන් අපේ ලංකාවට පැද්ද ගන්න පවතිනවා. කාමීච්ඡාචාරය කෙරුවේ නැත්තම් සෝෂල් නැහැ. බිව්වේ නැත්තම් සෝෂල් නැහැ. ඒ නිසා අම්මලාට තාත්තලාට කනට පුළුන් ගහ ගන්න වෙනවා. ඇද්දකට බැඳ ගන්න වෙනවා මොනවා හරි කටට මුඛවඩම් බැඳ ගන්න වෙනවා මොකද අම්මලා දන්සලා පුළුවන් තරම් දරුවෝ තල්ලු කරන්නේ මේ මේ සමාජයේනේ. ඉතින් ඒ ඇත්තෝ ගෙදර ඇවිල්ලා පාඩම උගන්වනවා මට තාත්තට. ඉතින් ඒව සමාජයේ කීලිවල භාවනාවට පිළිවෙලක් කියමු කරන්න ගියොත් එහෙම අලි පුදුමාකාරම. විශේෂයෙන්ම මතක තියානින්න බටහිර වේවා නැගිරිර වේවා කොහේ වුණත් මේ සීලය පිළිබඳ කතා කරන්න ගියොත් ඒක ඒක නිකන් මේ පැංගිරිය ලෙල්ලක් මූණට මෙලකුවා වගේ තිත්ත වෙහසක් බොන්නා වගේ ඒක භික්ෂු සමාජය කතා කරන්නේ නැහැ අද ගිහි සමාජය කතා කරන්නේ නැහැ අද කතා කෙරුවොත් ඒක නිකන් මේ බැන්නා වගේ ගැහුවා වගේ චෝදනා කරා වගේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ පදනම නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ. ඉතින් ඒ නිසා පුංචි ප්‍රායෝගික උපමානයක් අපිට ගන්න පුළුවන්. අපි කියන වචනේ තමයි ඉතින් පාවිච්චි කරනවා කනගාටු වෙන ගැන තමන්ඩ ගන්න පුළුවන් මේ ලෝකේ සීලය ගැන කල්පනා කරන්න එපා. ඒක කවදාකවත් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මට තමන්ගේ මේ සීලේ අදි සීලයක් පාඩ දවසින් දවසටපත් වෙනවද කියලා බලන්න. ඉතින් මේක කරපු ගමන් ලෝකේ අපිට බහිනවා ආත්මාර්ථකාමී. ඒ අනුන් ගැන සලකන්නේ තමන් විතරක් එකතු වෙලා නිතනීම නිවන් දකින්න හදනවා. ඒ නිසා මේ සීලේ කතාව, ශික්ෂණයේ කතාව ඒ කාන්තේ මුළු තේරවාදී බුද්ධ ආගමම ආත්මార్థකාමී පාටු සමාජයෙන් අයින් වෙන කොන් වෙන දෙයක් වඩපත් වෙලා තියෙනවායි කියලා මේක ජනප්‍රිය කරන්න නම් බුද්ධ ආගම ජනප්‍රිය කරන්න ওই සීල කතාව පොඩ්ඩක් පැත්තකට දාන්න කියලා. ඔකත් එක්ක යන්න බෑ. ඒ නිසා අපි සීලේ පැත්තක තියලා අර දිලිසෙන කොටස් ටික, ඉච්ච හොල්ලන කොටස් ටික, බෙර ගහන කොටස් ටික, කොඩි හොල්ලන කොටස් ටික ඉදිරියට ගෙනියන්න හදනවා. ඉතින් මේ දෙක අතර යම් කිසි කෙනෙකුට Taman වශයෙන් Tamanගේ ඇතුළත ඉක්මී වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් වෙනසකට වග කියන්න බැරි නම් මේ වගේ භාවනා වැඩමුළු නෙවෙයි කොහෙ ගියත් මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. වෙනස පටන් ගන්න උතරින් තමයි. ඒ නිසා අනු ඒක සඳහා අනුබ සික්ඛාව මේක අහුම්කම් දෙන්නවා. පොත්වල නම් තියෙනවා කවුරක්වත් ගන්නේ නැහැ. මොකද ගත්තොත් ඇඟට දෙනවා. කවුරු හරි ගුරුවරයෙක් කියන්න ගියොත් ගෝලෝ ටික ඔක්කොම යනවා. කවුරක්වත් කැමති නැහැ එහෙම චීචෙක් ගොඩබරක් කර තියෙන. ඒකට කියන්නේ මේක මේ අපි නිකන් අරගොන්ට මේ නාශන දාන්න හදන වගේ අද මේ මොන කියන්නේ කුර ගහන්න හදනවා වගේ කියන කැමති නැහැ කවුරක්වත්. ඒ නිසා අද ගුරුතුන්ට වෙලා තියෙන්නේ ගෝලෝ කොහොමද කියන්නේ මම හොඳයි හොඳයි කියාගෙන ඉන්නවා මිසක් කියාගන්න විදියක් නැහැ. ඒක සඳහා මේ වැඩේට බහැපු ගමන් සීලයක් පිළිබඳව කතා කරන්න ගිය ගමන් මූණට පැංගිරි මිරිකුවා වගේ තිත්ත වේතක් බිව්වා වගේ කවුරුවක්වත් කැමති නැහැ. ඒ නිසා ඒකට සාපේක්ෂව ශාසනය සෝදපාලුවකට ලක් වෙලා තියෙනවා. නමුත් මේ කොච්චර જાති තිබුණා. මේ අනුභව සික්ඛානුභව කිරිය අනුභවවලට දාන සත්‍යයි. කියව කවුරු හරි යම් කිසි කෙනෙකුගේ ශාසනයේ තියෙන මේ ශික්ෂා අනුපුබ්බ වැඩ පිළිවෙල දැනගෙන සංසාර බය දැනගෙන තමන්ගේ කය වචන හික්ම ගන්න ගත්තොත් ඒ මනුස්සයාගේ වැඩ පිළිවෙලට බාධා කරන්න පුළුවන් මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. මොනම බලවේගයක්වත් නැහැ. ඒක පිළිබඳ ඕන විදිහට සාති කළා කියනවා. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, කතෝලික මිනිසෙකුට එනවනම් එහෙම බලවේගයක් කියන්නේ බෞද්ධයාට බෞද්ධයාගෙන්මයි. ඒක මම හොඳටම දන්නවා. නමුත් බෞද්ධයාටවත් බෑ. යම් කිසි අධිෂ්ඨානයක් ගත්තොත් මගේ මුළු වැඩ පිළිවෙලෙම තියෙන විනය සීලය කියලා ගත්තොත් බෞ ඔය කෑ ගහන කාටවත් කරන්න බෑ. ඒ නිසා එතනදී කුසල ඡන්දය කියලා කියන්නේ ඔය නිකම්ම නිකම් මේ පරිවේෂණ ග්‍රාන්ටක් හම්බලා පරිවේෂණ කරන ගන්න නෙවෙයි. ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මේක සමාජයේ ආඩගම් ආඩම්බරයන් වලට වෙනස්. මගේ ආඩගම් ආඩම්බරයන් වලට වැඩියක් වෙනස්. මගේ රුචිආචකම් වලට ප්‍රතියක් වෙනස්. මගේ පෞරුෂත්වය කැමතිත් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙනවානේ. මේ අවුරුදු 2600ක් ආපු ශාසනයේ මේක රැඳිලා තියෙන විනයධාරින් අපේනේ. සීලය රැකපු කෙනෙක් අපේනේ. ඉතින් මට මෙච්චර මේ දේවල් හම්බ වෙච්ච එකේ මට බැරිද? මේ ඉන්නටදී තව ටිකක් ප්‍රතිතද කරගන්න කියලා. ඒ කෙනා Taman වශයෙන් විනිශ්චය ගන්නවා මිසක් ඒක තව කෙනෙකුෙන් අපේක්ෂා කරන්නත් එපා. එහෙම විනිශ්චයක් ගත්තේ නැති කෙනෙක් අව탁සේරු කරන්නත් එපා. මුදී අපිට ප්‍රශ්නයක් ආවා මේ සීලබ්බත පරාමාසය සහ සීලය කියන්නේ මොකක්ද? සීලය කියලා කියන්නේ තමයි මේ ගත්ත ශික්ෂාපද ටික නිසා හෝ වේවා ප්‍රතිපත්ති ටික නිසා හෝ වේවා තමන්ගේ ජීවිතය එnde එnde ඉහළට ඉස්සෙන ගතියක් වැටෙනවා. උසස් වෙන ගතියක් වැටෙනවා නම් තිබුණු ගැටුම් අඩු වෙන ගතියක් වැටෙනවා නම් විපිලිසර ගතිය අඩු වෙනවා නම් ඒ ටික විතරයි අවශ්‍ය කරන්නේ. අනිකුත් මේ ලෝකයට පෙන්වන්න කරන ගොඩාක් අපි විකාර කරනවා ඒව පරාමාස වෙන්න ඉඩ තියෙනවා. පරාමාස කියන්නේ වැරදිට අල්ලගත්තේ කියනවා. ඒ නිසා සීලේ යම් තාක් දියුණුවක් අනුභව ක්‍රියාවට වැටලා තියෙනවා නම් වෙනතරටදී මේ වැඩේ පහසුයි තේරෙන්නේ. සහැල්ලුයි තේරෙන්නේ. විවේකයයි තේරෙන්නේ. හුදකලාවයි තේරෙන්නේ. තනිපංගලමයි තේරෙන්නේ. ඉතින් ඒක නැතුව මේ සීලියත් එක්ක කටයුතු කරලා සමාජශීලී වෙන්න හදලා අනුන් ඉදිරි පිට දවල් මිගිල් රැඳන්නේ සෙල්ලම ගෙනියන්න හැදුවොත් මේ සීලය අල්ලි අවුලක්. ඒක හරියට මේ කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. නැත්නම් බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා. කද්දාකත් අල්ලන්නේ. ඒ නිසා සීලය හරියටම තමන්ගේ පාසුවීමට සාපේක්ෂ වෙන්න. තමන් ඉන්න සංස්කෘතියට ගැලපෙන්න ඕන. තමන් අද ඉන්න තත්ත්වයට ගැලපෙන්න ඕනේ කවුරුත් කියන දෙයක් හරියන්නේ නැහැ. නිසා කොයි දෙයද ඉදිරියට තල්ලු කරන කොයි දෙය තමයි උසස් මට්ටමටපත් කරන්න කියන එකට සර්වඥාන්සේ ඉන්න කාලේ නම් ආශයම්සේ ඥාණි උන්වහන්සේට පේනවා. අද කවුරුවක්වත්ම නැහැ. කවුරුන්ට කියන්න පුළුවන් දැන් උඹට ඊට වැඩිය සීලෙ උසස් කියලා. ඒ ඔක්කොම තන්නේ කර හිතුමනාප විතරයි. සීලේ ඉතුරු ඉරට යනවාද කියලා දන්නේ තමන්මයි. ඉත සමාධි ප්‍රඥා පැත්තක තියන්න සීලේ උනත් ඉදිරියට යන්න කියලා තමන්මයි දන්නේ. ඒ කොච්චර තමන් එහෙම දැනගන්න උත්සාහ කරන වෙලාව වැරද්දක් තිබුණා උනත් අඩපාඩුකම් සිද්ධ වුණත් ඒ කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ සඳහා ආයති සංවරය කියලා එකක් තියෙනවා. මත්තට මේ දේනු කිරීමට අදිස්ථාන කරනවා. තමන්ගේ සීලේ අඩපාඩුකම් ටික දැනගෙන අස්පනා පිට, ලේ පිට දැනගෙන මොන අපරාධේ හේතු වුණා. තානන්තරය අකුසල කර්ම නෙවෙයි නා. ඒ දේ මම මීට පස්සේ නොකරනද ගුණවතෙක් සීලතෙක් ගාවට ගිහිලා හෝ ඒ සීලය කැඩීම නිසා හිත නරක වෙච්ච කෙනා ළඟට ගිහිලා සමාව ගැනීමෙන් හෝ කරන සේවයට කටයුත්තට පාපෝච්චාරණය කියලා කියනවා බුදුහාමුදුරුවෝ කියන එක තමයි ශාසනය පණ කියන. ශාසනය පණ කියලා කියන්නේ ආයති සංවරය. ඒකෙන් තේරෙන්නේ ඔක්කොමල වැරදි කරනවා. නමුත් වැරද්ද තේරු ගන්න වැරද්දට සමාව ගන්න එසේ මෙසේ පෞෂත්වයක් තිබිලා බෑ. නිසා ਸਰවචනසේ ඉදිරිපිට ਸਰවචනංශයට නොසලකා බොහොම අව탁සීරු වෙන විදිහට වැඩ කරපු අවස්ථාවල් තිබිලා කියනවා. තිබුණාට පස්සේ ඒ පුද්ගලයාට පස්සේ තේරිලා ඇවිල්ලා වැඳලා අනේ මම දැනගෙන හිටියේ ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා. අනේ මට සමා වෙන්න ස්වාමීන් වහන්සේ කියනකොටම ඒ මනුස්සයා ආත්මෙ දිය වෙනවා. බය වෙනවා. බුදුන් කියන්නේ නෑ නෑ එහෙම කරන්න එපා. උඹ තමයි සාහසයට පණ දෙන්නේ. උඹ උඹේ වැරද්ද වැරද්ද වශයෙන් ප්‍රමාණ කරා. උඹ ඊට පස්සේ සමාව ගත්තා. මේක තමයි සාසනයේ පණ කියන්නේ. ඉතින් අපි හැම කෙනෙකුටම සීල් කොච්චර කඩා ගත්තද ඒ තරමටම සාසනයට පණ පවන්න පුළුවන්. හරියට මෙන්න මෙතනයි කැඩිලා තියෙන්නේ. මේක රාඩ පාඩු වෙලා තිනවා මම ඒ ටික සීල පිළිබඳ තියෙන දැනුම අනුව හෙලි කරන්නේ. පාපොච්චාරණය කියන්නේ පාව තමන් අතින් වෙච්ච අඩුපාඩු ප්‍රමාණය හෙලි කරනවා. ඊට පස්සේ ඒකට අදාළ වෙච්ච එකකින් හානි වෙච්ච කෙනාට හෝ ගුණෝතෙක් ළඟට ගිහිල්ලා සමාවිල්ල. මේ දෙක තියෙනවා නම් ඒකාන්තේ මනුස්සයා උසස් වෙනවා. එච්චරයි වෙන මොන ආය කායමවත් උසාවියට ගිහලා දනුවන් ලැබලා කටයුතු වලට වැඩිය වර්ධේ සාක්ෂියත් එක වැඩ කරනවා නම් මේක පිළිබඳව කාට හරි ගැඹුරට ඉගෙන ගන්න ඕනේ නම් බෝධිචර්යාවතාර සූත්‍රය පොතේ නවවෙනි පරිච්ඡේදය කියන සාන්ති දේවපාදයන් විසින් පාපෝච්චාරණය කියලා පරිච්ඡේදයක් කියලා තියෙනවා ඇඟ කිලි පොළනවා ඒ ඒ බෝධිසත්ත්ව චර්යාව තමයි පිළිගන්න වෙලාවේදී යා කියනවා මම මම අද ප්‍රකාශයටපත් කරනවා මම මගේ පව් දකින්න මම ශික්ෂාගරුක වෙන්න ඒ නිසා මගෙන් වෙච්ච ඉදිරි ඉස්සරට වෙලා තියෙන පව් ගොඩක් නිසා මම ඉතින් අඩපාඩු වෙලා තියෙනවා මම ඉදිරියට මගේ ක්‍රියා මෙහෙම වේවා මගේ වචන මෙහෙම වේවා වගේ අදහස් මෙහෙම වේවා කියලා පහපොච්චාරණය කරලා තියෙනවා ඒකේ ඒ ටික වුණත් ඒ ටික අපි ජීවිතේ නිතර නිතර පුරුදු කරලා අපේ පොඩියෙකුට කියලා දෙන්න පුළුවන් ඔය ශිල්ප නෙමෙයි වැදගත් දේ ඔය කියන කටපාඩම නෙවෙයි මතක නෙවෙයි වැරද්දක් වෙන්නමයි වැරදි පිළිබඳව කාටවත් කියන්න පා වෙන්නේ නැහැ කියලා. මේ ජීවිතය කියලා කියන්නේ ඝර්ෂණයක්. ජීවිතය කියලා කියන්නේ ගැටුමක්. වැරදෙනවමයි. අනේ වැරදෙනවන මම මම කියන මේ අමනයා නිසා, මම මේ කියන මෝඩයා නිසා, මම කියන මේ දුසීලයා නිසා, මම කියන මේ හැදෙන්න කැමති එකා නිසා. මෙන්න මේ ප්‍රමාණය වෙලා තියෙන කියලා හරියට ඉහළට දාන්න යන්න එපා. ඉහළට දැමුවොත් අත්ති කිලමතක්. යෝගයට වැඩි. පහල් කළ සලකන්න බෑ ඒකට කාමසුකල්ලි කාණියෝකට යනවා. හරියට ප්‍රමාණ කරන්න පුළුවන් නම් ප්‍රමාණ කරලා ඒකට අදාළ පුද්ගලයන් කියලා පාපොච්චාරණයක් කරන්න පුළුවන් නැත්නම් අපි මේකෙන් හානියක් වෙච්ච කෙනාට කියලා කතා කරන්න පුළුවන් නම් මේ මිනිස්සයා බෞද්ධ බෞද්ධ වෙන්න මොකක්වත් ඕනේ නෑ. බාල කර්ම වෙන්න ඕන කමක් නෑ. බුද්ධම පණක් කියලා. එක දවසක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ වගේ ස්ථානයක් කර කර ඉන්න වෙලාවේදී ඒ ශාන්සර තිබුණා වතු වගේ කීම හුඟ දෙනෙක් පින්න පාද කරනවා දොරවල් ඇරලා දාලා වාදන එළිය දාලා ඉතින් ඇස්සට තේමෙනවා ඒ ශාන්ස කරන ඔක්කොලා පින්න පාද ගියාට පස්සේ හැමදාම ගිහිල්ලා ඇස්පල්ම දාලා යනවා මේ සංඝයා ගියාට මේක අඩුපාඩුකම් කියලා කියන්නේ එහෙම කරලා බලනකොට වෙලා ගිහිල්ලා හදිසියෙ සිවුර පරව ගන්නවා සිවුර පරව ගත්තාම සිවුර යට හරි ලස්සනට පරිමණඩලෙ හිටලා නැහැ දැන් මේ පාත්‍රය දාගෙන ලයි ලයි යනකොට එදාම පැවිදිච්ච හත්වරු සාමණේරේ කතා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ওই සිවුරේ පරිමණඩලේ නැහැ කියලා. දැන් සිවුර පිටිපස්ස යන හොඳට වෙලා ඊයේ වෙලාවම සිවුර ආය ගලවලා ගැටවටු කරලා අර ස්වාමීන් ඉඳගෙන වැඳලා නෙවෙයි කියනවා ආයුෂ්මතුනි ඔබ අද පැවිදිච්ච හත්වරු සාමණේරයා වුණත් මේ වැඩේදී මට වැඩි දැනුම තියෙනවා මට සමාවෙයි. ඉතින් මෙච්ච මේ සාසනික අඩුපාඩුවට සමාවෙයන් කියලා අර හත්වරු සාමණේරනේ සමාව ගන්නවා. සමහරවිට හරිපුත් අහමුද සිවුරු පරපු කොල්ලෙක් වෙන්න ඇති. ඒ කාරණාවදී යාගේ දැනුම වැඩි. ආනේ ඒ වගේ තියෙනකොට මේ අවුරුදු 2000 ගානට පස්සේ ඇහෙනකොටත් කිලිපොනවා. එහෙම තමයි මේ සාධන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට මේ හික්මීම එනත ඒකට අපි කතා කරමු හෙට විතර වෙනකොට බය ලැජ්ජාව සහ ඉන්දිය দমনය ඉන්දිය සංවර කොච්චර බලපානද කියලා. අන්නේ හිතේ මෙලක එන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කෙරේ අපි ළඟ තියෙන සද්ධාවයි. මේ සිද්ධියේදී නෙමෙයි. මේ සිද්ධිය අදාළ මිනිස්සු මේ මෙතන වැදගත් වෙන්නේ. Taman ඒ ශික්ෂා පිළිබඳ දැනගෙන ලදලද වෙලාවේ ඒ වැරද්ද බාර ගන්න ගතිය, නිහතමානී ගතිය, ඉදිරිපත් කරන ගතිය කියන්නේ ආයති සංවරය කියන ආයති කියලා කියන්නේ අනාගතේ සංවරය කියලා කියන්නේ දැන් වැරද්ද දැනගෙන මත්තේ නොවීමට කටයුතු කරනවා. ඉතින් මේක කොච්චරක් ස්වයං විවේචනයේ තියෙනවද? කොච්චරක් නිහතමානී වෙන්න ඕනද? කොච්චරක් බය වෙන්න ඕනද වැරද්දක් කරලා හංගන්නේ? ඒ නිසා කියලා තියෙනවා සයිකෝපැත් කෙනෙකුයි රහතන් වහන්සේ නමකුයි නැත්නම් සෝවන් වෙච්ච කෙනෙකුගේ වෙනස තමයි සයිකෝපැත්. එහෙම නැත්නම් මානසික අසහන තියෙන කා වැරද්ද පිළිගන්නේ අන්තිමට. ඔප්පු කරලා සහතික කරලා වෙනකම් පිළිගන්නේ. ඒක සෝවන් වෙච්ච කෙනෙකුගේ පළවෙනිම දේ තමයි වැරදි කියනවා. වැරදි වෙච්ච ගමන් හරියට ඒක උනාට පස්සේ ඒක ආපහු තමයි තේරෙන තේරිච්ච ගමන් වහාම ගිහිල්ලා සමාවිල්ල ගන්නවා. සමාවිල්ල ගන්න කියන්නේ 100 100ක් අංග සම්පූර්ණ වෙනකට වඩා ඒ ගතිය වැඩි වෙනවා. තේරෙනවා වැරදි කරන එක මනුෂ ගතිය. තමා ගැනීම සමාජීව දේව ගතියකදී බුදු ජානනාංශයෙන් පෙන්වන මේ අනුපූර්වකමේ තමයි වෙනදට වැඩිය නිතරම වැඩක් කරාට වාසික ප්‍රතිඵල හොයන්න හදනට වැඩිය කරපු වැඩෙන් වෙච්ච අත්වැරදි, පාවැරදි, අඩුපාඩු කංචා බලලා ඒකට සමා වෙන්න බැලුවොත් අපිට හැම කෙනෙකුටම කරන්න පුළුවන් කොටසක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. අපි අවංකන අපිට හැදෙන්න ඕන. මෙන්න මේ කොටහේ වෙනසක් ඇති නොවි මේක අපිට කියන්න පුළුවන් නියතමානිකම කියලා. මේක අපිට කියන්න පුළුවන් යටහත් පහත් ගතිය කියලා. මේක ගන්න තියෙන එකම ක්‍රමය බුද්ධ ධම්ම සංඝ කෙරෙහි සහ ශික්ෂාව කෙරෙහි ඇති සද්ධාව. මේ වෙන වෙන තර්කකින් අපිට මේක උප්පු කරන්න බෑ. හැබැයි පහු වෙනකොට මේක පුරුදු කරාට පස්සේ තියෙනවා මේකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒක නිසා සරුවත්නාංශය සඳහන් කරනවා සීලය රකින්න පුළුවන් වෙන ප්‍රඥාවන්තයෙකුට විතරයි. සිල්වතට විතරයි ප්‍රඥාව ලැබෙන්නේ. ඒ නිසා සීලය සහ ප්‍රඥා දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක ගලපගෙන තමන්ගේ තියෙන උපරිම මයි කරුණාවෙන් උපරිම ප්‍රඥාවෙන් තමන් කෙරේ සුබ සාධනය හිතසුව අත්සුක සලකලා ඒ දිහාවට හිත යොදනවා නම් තමන් අති මෙන අත්තරදි පාවැරදි වචනේ නැත්නම් මෙතන කියන්නේ කායික සහ වාචික අඩපාඩු ගන්න ටික හදා ගන්න හදනවා නම් අපිට ගොඩාක් ඒ කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඉස්සලා එතන එතනම තේරෙන වැඩ කොටසක් තියෙනවා. ආනේ දේ කරන්න කරන්න ඇති වෙන ගුණය හිතට ඇති වෙන ගුණය කියන්නේ අවිප්පටිසාරවත්කතිය කියලා. එහෙම නැත්නම් හිත විපිලිසරයි. විප්පටිසාර කියලා කියන්නේ විපිලිසරයි. හිත අන්ධමන්දයි. මේ එහෙ කරන්න ඕනද මේක කරන්න ඕනද කියලා නමුත් එහෙම සමාව ගත්ත ගමන ආවි කතායිස පහසුවෝති කියලා සරුවචන සඳහන් කරන වැරද්ද හෙලි කරපු ගමන් පහසුවක්. මේක කොයි ආගමෙත් තියෙනවා වැරද්ද හෙලි කිරීම. ඉතින් අපි ඒකට කරන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සලා ප්‍රයෝජන ගන්නවා. අපි අපි භාවනා කරන අතර කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි. එහෙම දෙයක් වෙලා තියෙනවා මගේ හිතේ. මේ වගේ සත්‍යක් තියෙනවා. නමුත් මේක පිරිසුදුවක් ලබා ගන්න ඔබතුමාගේ අදහස ඔබතුමීගේ මධ්‍යම අදහස මොකක්ද කියලා. ඒ කරනකොට මේ හෙලිකිරීම හරහා ඉබේම විපිලිසර ගතිය නැති වෙනවා. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරන භාවනා කරන්නන් අතර සමගිය සමග්ගාණන් තපෝසුකෝ මෙච්චර දුෂ්කරමේ Brahmacharya හරි ලස්සන විනෝදාංශයක් වෙනවා අපි එකිනෙකා අදහනවා. භාවනා කරන කෙනා තව කෙනෙකුට අනුකම්පා කරන මේක පොද්දල් වෙච්ච තුවාලයක් වගේ අපේ හිත කොහොට තවත් රිදවලා ඇති වැඩක් නැහැ. අපි යාගේදී භාවනාදී වෙන පොදු දුකක් වශයෙන් සලකගෙන සමගියක් ඇති වෙච්ච ගමන් ඒක නිකන් ධර්ම ඥාතිත්වයක් ඇති වෙනවා. එදිනදා සල්ලි හම්බ කරගන්න නෙවෙයිනේ. දේශපාලන ලාභ ලබන්න නෙවෙයිනේ. සමාජික වශයෙන් කැපෙන්න නෙවෙයිනේ. ධර්මයේ ඉගෙන ගන්නනේ. ආන්නේ කතා අතර තියෙන සමගිය දකින්නකොට දෙවියන් බ්‍රහ්මයන්ට පුදුමාකාර සතුටක් ඇති වෙනවලු. අනේ මේ මනුස්ස ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ මිනිස්සු ආධ්‍යාත්මයක් ඉස්සර කරගෙන ඒ ආධ්‍යාත්මයේ රකින්න අය සමගි වෙන්න බලනවා. එකිනෙකාගේ සමගි වෙනවා. වෙන දඩ යහුවක් දන ගන්න නැති කෙනා ආධ්‍යාත්මයේ තුරේ ඒ සමගි වෙන්න හදනකොට සබහා ධර්මයක් නැමෙනවා. දෙයියොත් නැමෙනවා. බ්‍රහ්මියොත් නැමෙනවා. මිනිස්සුයොත් නැමෙනවා. තීරණොත් නැමෙනවා. තමන්ගේ හිතේ තියෙන ඉතුරු කෙලස් ටිකක් කඩලා යනවා. ඒ නිසා මේ සීලය පිළිබඳව තෙද පිහිටවලා බල පිහිටවලා හදාරුවේ නැත්නම් අපි ඔක පුංචිල සලකලා පැයක් භාවනා ඉන්නවා කරලා භාවනා ඉඳගෙන ඉන්නවට වැඩිය හොඳයි පැය එකමාරක් ඉන්න පුළුවන් නම් ආදි වශයෙන් මේ මොනවද දාජිලි උමනින්දාද භාවනා ප්‍රශ්න දෙන්නේ මෙච්චරයි කරන කරන කරන සීලයේ අනුභව ප්‍රතිපදාවක් සිද්ධ වෙනවා ඉහළට යamak සිද්ධ වෙනවා නම් ඒක තමයි අපි මේ ජීවිතේ අලුතෙන් එකතු කරගත්ත දේ ඒක තව කෙනෙකුට සාපේක්ෂ කරන්නත් එපා තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් අනුංග දේවල් මනින්න යන්නත් එපා දවසින් දවස දවසින් දවස මේක වැඩි වීම සඳහා කටයුතු වෙනවනම් ඊතරට එන්න තියෙන ඥාන අපි බලාපොරොත්තු වෙන ධ්‍යාන නැත්නම් ඥාන නැත්නම් මාර්ගඵල බොහෝම සරලයි ඒ නිසා දවසේ ධර්ම දේශනාව තම තමන් මේ රකින්න සීලය තවත් අගේ ආඩම්බරේ කරන්න ඒ වගේ මේක පිළිබඳව දෙදක් ඇති කරගෙන ඒ තියෙන අඩුපාඩුකම් සකස් කරන ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා